අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉදාවසෝ බික්ඛු විතක්ක ਵਿਚාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති තී <coughs> ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් උගන්වන අනුපූර්ව පාඩමක් නැත්නම් නව අනුපුබ්බ විහාරා කියලා එක එක්ක බලනකොට හිතක එහෙම නැත්නම් මේ භව චක්‍රයේ ස්ථාන හන්දි ස්ථාන ලැබුම් පොළවල් නමයක් කෙනාර දක්වනවා. ඒ නමය මේ ශාසනයේ වැඩ කරන කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ මේක සෑහෙන ගැඹුරක් තියෙන ධර්ම කොටාශයක් මේකේ තියෙනවා. ඉතින් ඒක අපි අඩියම විශිෂ්ට ඥාණයෙන් දත ගන්න දෙයක් නෑ. සාමාන්‍ය දේ තමයි කාම ලෝකේ. ඒක එක සම්දිස්ථානයක්. හැබැයි මේ නමයට ගැනෙන්නේ ඒක ඉතින් අපි දන්න නිසා කාමභෝගීන් පෘ탁ඥයෝ ඒක දන්න නිසා ඒකෙන් ඉහළට ඔසවන ඒවා ටික තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. මේ කාම භූමියේ ඉඳගෙන නිවනට හැරවුම් ලක්ෂයක් ගන්න බෑ. නිවනට හැරවුම් ලක්ෂයක් ගන්න නම් ඒකෙන් අඩු ගානේ මේ කියන පළවෙනි විහාරයේට එහෙම නැත්නම් පළවෙනි සම්දිස්ථානයේට පළවෙනි හැරවුම් ලක්ෂයට නැත්නම් පළවෙනි ටිප් වලට යන්න ඕන. එතනින් පස්සේ තමයි නිවනට හරවුමක් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රවිෂ්ඨයක්. එහෙම නැත්නම් රූප ලෝකේ යම් ප්‍රමාණයක පට්ටල ස්ථානයක් සමතුලිත ස්ථානයක් ගන්න පුළුවන්. ඒකෙන් තමයි පටන් ගන්න. ඉදාවසෝ බික්කෝ විතක්ක ਵਿਚාර විවිච්චේව කාමේ විවිච්චේව අගසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. මේක සාමාන්‍ය බණපොත කියලා දෙනකොට පෙන්වන්නේ සමත භාවනා කරන කෙනෙකුට හම්බ වෙන පළවෙනිම ධ්‍යානය කියලා. ඉතින් ඒ නිසා අර්ථයේ තිබුණේ දැනගෙන තිබුණේ මේක විපස්සනා කරන කෙනෙකුට අත්දකින්න බෑ. විපස්සනා කරන අයට මේක අදාළ නෑ කියලා වගේ. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්ත ඊයේ කාරණා ඔක්කොම ගැන දැනුමක් ඇති මේ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මේක විපස්සනා විදිහට හම්බ වෙනවා. හැබැයි ඒක අර්පණා මට්ටමකට ඒකට බැස ගැනීමක් වෙන්නේ නමුත් කෘත්‍ය වශයෙන් මේකේ රස විඳගෙන තමයි යන්න වෙන්නේ කියන එක විස්තරකරනද ඔය විපස්සනා ධානය කියලා වෙනම පරිච්ඡේදයක් දීලා තිනවා ඔය in this life itself කියන පොතේ. ඉතින් ඒකෙදී අපි අර ඊයේ දේශනා නිමාවේදී මතක් කරා වගේ යම් අරමුණකට හිත දාපුවාම ඒ අරමුණ සම්මත අරමුණක් නම් එක විදියට දිගට පවතිනවා සති ධාරාවත් ඒ අරමුණේම එක දිගට පවතිනකොට ඇති වෙන ගුණයට අපි ඒකෝදි භාවය කියලා කියනවා සමාධිය කියලා කියනවා ඒකාග්‍ර භාවය කියලා කියනවා නමුත් මේ විපස්සනාවට ගන්න අරමුණ අරගේ සම්මුති අරමුණක් නෙවෙයි. ඒක බොහෝ විට වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් අරමුණක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා සතිය යොදනකොට එකම අරමුණටම යොදනවද නැත්නම් මේ සතිය පිහිටවපු අරමුණ එන්න එන්න වෙනස් වෙනවද කියන මාතෘකාව බොහොම වැදගත්. එක පැත්තකින් ඒක යෝගාවචරයට හිරිහැරයක්. ඒ අරමුණ එනකොට ඊගාට නැලසින වෙන අරමුණක් නැත්තම් මේකම විපරිණාමයක්. එහෙම නැත්තම් මේකම తాවකාලික වෙනසක්. එහෙම අනිත්‍යත්වය. ඒකට හිත දාලා බලනකොට ඊගාව සැරේ දාන්න තව එකක්. ඒ විදිහට හිත යොදන යොදන අරමුණ විනාශ වෙමින් පවතින එක විපස්සනාවට යෝගාවචරයට කරදරයක් වුණාට අර ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දැනගන්න අත්‍යවශ්‍ය ලක්ෂණයක් අත්‍යන්ත ලක්ෂණයක්. ඉතින් ඒක නිසා ඒක කියන්නේ එල්ලේට විදිතීමින් හිටපු දුනුවායා විදිමින් හිටපු දුනුවායා පයින් පිම්මට විදින්දි ඉගෙන ගන්නවා වගේ. ඉතින් ඒක නිසා විපස්සනා වෙදී මේ සවිතක්කං සවිචාරං පීති සුඛං පඩමජහන උපසම්පජ්ජ විහෙරති කියනකොට ඒ විතක්කය ඒ කියන්නේ අරමුණට හිත නැංවීම සඳහා තෝරගන්න ආරමුණ මේ බලලා ඊගාවතර යොදනකොට ඒකේම විපරිණාමයක් හෝ වෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. සතිය යොදනකොට දෙවෙනි සැරේ බෙදනකොට වෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක මූල ධර්මානුකූලව නම් බාධාවක් නෙවෙයි. නමුත් ආධුනික යෝගාවතරේ කදාවත් භාවනා කරන නැති කෙනෙකුට මේ වගේ වෙනස් වෙන අරමුණකට හිත යොදනවා කිව්වා මේක හරිම වෙහෙස කරයි. ඒක නිසා ආරම්භයේදී විපස්සනා යෝගාවචරයටත් අර සමත උපක්‍රමයේ වගේම ඒකාකාර අරමුණක නැවත නැවත හිත යොදමින් ඉස්සලා දැක්ක අරමුණමයි මේ සතියමයි දිගට පැවැත්මක් තියෙනවා වගේ සාමාන්‍ය සමත සමාධියක ඌරුව සමත සමාධියක තියෙන රසය පෙන්ලා දෙන්න හදනවා. ඒක නිසා විපස්සනාවෙත් මුල් කොටස සමත ක්‍රමයේම තමයි. එහෙම නැත්නම් අරමුණක් එක දිගට පවතින අරමුණක් නොසෙල්වි පවතින අරමුණක් නොවෙනසී පවතින අරමුණකට හිත දමමින් දමමින් දමමින් ඉඳලා එතකොට අරමුණ වෙනස් වෙන්නේ නැති නිසා ඒක විචල්්‍ය සාධකයක් නෙවෙයි ඒක ස්ථාවර කරගත්ත නිසා යොදන යොදන සතිය චිත්තක්ෂණ කීපයක් යනකොට මේක ඇත්තටම සතියද එහෙම නැත්නම් අරමුණේ වෙනස් වීමක්ද වෙන්නේ සතිය වෙනස් වීමක්ද වෙන්නේ කියන එක යෝගාවචරයට පටලවිල්ලක් එන්නේ අරමුණ ටිකක් තහවුරු නම් අරමුණ ටිකක් ස්ථාවර නම් ඉතින් ඒක නිසා සමත අරමුණකින් පටන් අරගෙන ටික වෙලා කියලා විපස්සනාට දාන්න පුළුවන් එහෙම නැත්නම් ආරම්භයේ ඉඳලම විපස්සනා අරමුණට යන්න පුළුවන් ඉතින් මේ දෙක එච්චර පිරිසිදු වෙලා තිබුණේ නෑ ওই මහසි සයඩෝ ස්වාමින් වහන්සේ බුරුම භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරනවා තිබුණේ අනිවාර්යයෙන්ම සමතයට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ධ්‍යාන ලැබලා ඒ ධ්‍යාන වලින් පස්සේ විපස්සනාට ලඟවන්න ඕනෑ කියන අදහස. ඒකට හේතුව මේ කාලයක් මේ භාවනා ක්‍රමේ කවුරුත් අත්විඳලා නැහැ, අත්දකලා නැහැ. පොතට පමණක් සීමා වෙලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා යුගයක් තිබිලා තියෙනවා බොහෝ දෙනා බහුලව භාවිතාවට මේක කරලා තියෙනවා. ඉතින් අපේ යුගේ එනකොට දැන් අපි ඉපදිච්ච කාලේ බුද්ධ ජයන්තියට වගේ කිට්ටුකල ඉපදිච්ච මේ પરම්පරාවට එනකොට කාලයක් වැලිතලාවට මේක යට වෙලා ධ්‍යානයක් අත්‍යවශ්‍යයි කියන මට්ටමට අවිල්ල තිබ්බා. ඉතින් මේක පිළිබඳව සෑහෙන සැකයක් ඇති කරගෙන මහසි සඩෝ ස්වාමීන් වහන්සේ තිබුණු දැනුම මූල ධර්ම දැනුම හොයලා මේ කවුරුත් වගේ පිළිගන්න මේ විසුද්ධි මාර්ගයේ පොතම අරගෙන ඒක කියලා තිබුණා නිවනට යන්න හැරවුම් ලක්ෂ ධ්‍යානෙන් පල්ලෙහක් තියෙනවායි කියලා. අර්පණා සමාධියක්ම නෙවෙයි උපචාර සමාධි මට්ටමෙමුත් අරුම් ලක්ෂයක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උපචාර සමාධිය කියන එකෙන් අදහස් කරන්නේ අපි මේ ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකට එනවයි කියලා කියමු. ඉතින් ආවට පස්සේ මේක ග්‍රේස් කොලෙජ් එකද ක්‍රොම්වේල් කොලෙජ් එකද කියලා අහනවනේ. අද කොහෙද රිට්‍රීට් එක තියෙන්නේ කියලා. ඒකට කවුරු හරි ඇවිල්ලා මේ දෙක ළඟ ළඟ තියෙන්නේ මේක ග්‍රේස් කොලෙජ් එකේ මිතුල මේක ක්‍රොම්වෙල් කොලෙජ් එකේ විඳුල කියලා දැනගත්තට පස්සේ එයා දන්නවා දැන් පැටලෙන්න ඉඩක් නැහැ කියලා. හැබැයි තාම ගොඩනැගිල්ලට ඇතුල් වෙලා නැහැ. මිදුලේ ඉන්නේ. අන්න ඒ වගේ උපචාරය කියලා කියන්නේ මිදුලට ඇවිල්ලා ගොඩ වෙලා නැහැ. ඉවැදිලා නැහැ. බැසගෙන නැහැ. බැසගතට පස්සේ නම් හොඳටම දන්නවා තහවුරුවක් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ලට නොගියට මිදුලට ගියත් උපචාරයට ගියත් ගමන ඉවරයි. දැන් තියෙන එලිපත්ත පයින් එක විතරයි. මෙන්න මේ එලිපත්ත පැනිල්ලට කියනවා අර්පණා සමාධිය කියලා. එලිපත්ත පැන්නේ නැතු එළියේ හිටියොත් උපචාර සමාධිය කියනවා. අපසාරියේ ඉන්නවා ගෙටක වෙදිලා නැහැ. ඉතින් මෙන්න මේ පුංචි ඉඩක් හොයාගෙන මේකෙන් තමයි මහසී සඩෝ ස්වාමීන් වහන්සේ ධානයක් නොලැබුණත් උපචාර සමාධි මට්ටමෙම විපස්සනාට උත්සාහ කරන්න පුළුවන්. ඒ උත්සාහ කරනකොට උත්සාහය සාර්ථක වෙනකොට අර අවශ්‍ය කරන සමාධි මට්ටම් අතරමඟදී හැදෙන්න පුළුවන් කියන ආරම්භක ශේෂයේ වශයෙන් නැති වුණාට අතරමඟින් හැදෙන්න පුළුවන් කියන එක බුද්ධකෝසාචාන් වහන්සේ ලියලා තිනවා. පොතේ ලියලා තිනවා සෞපචාර අට සමාපatti කියලා උපචාරයේ සහිත සමාපatti අටෙන් ඕනම තැනකින් නිවනට හැරුම් ලක්ෂයක් ගන්න පුළුවන්. වෙන විදිහකට කියනවනම් ඒ ඕනෙම ලක්ෂයක් තිප්පොලක් කරගන්න පුළුවන්. විහාරයක් කරගන්න පුළුවන්. Tamanට ඉන්න ලැබුම් පොලක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මහමසී ක්‍රමයේ පිළිබඳව ඉගෙන ගන්න කෙනා මේ උපචාර සමාධිය සහ අර්පණ සමාධිය අතර හොඳ වෙනසක් කියලා දෙනවා විශේෂම ගුරුවරුන්ට කියලා දීලා කියනවා උපචාර සමාධියත් ප්‍රමාණවත් ඉදිරියට යන්න යනකොට ධ්‍යාන මට්ටම නැති වුණාට ඒ ධ්‍යානයක රසය ඒ ධ්‍යානයක තියෙන කෘත්‍ය Tamanට අත්විඳ ගන්න පුළුවන්. ඒ ධ්‍යාන වලට විපස්සනා ධ්‍යාන කියලා නමක් දාලා ඒ මහසිසයද ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ගෝලයා පන්දි ස්වාමීන් වහන්සේ පොත ලියලා තියෙනවා. ඉතින් ඒකෙදි පෙන්නනවා මේ යෝගාවචරය විපස්සනා යෝගාවචරෙක් නම් මගේ හිත දැනට ඔය ඊ අපි කතා කරපු විතක්ක ਵਿਚාර නැත්තම් සවිතක්කම් සවිචාරම් විවේකජම් පීතිසුඛම් පටමජ්ජහානං කියන මට්ටමට ඇවිල්ලාද නැද්ද කියන එක ඇත්තට මේක මූලධර්මයේ ප්‍රායෝගික දෙයක්. නමුත් පොතේ දැනුමින් පෙන්නලා දෙනවා Tamanට ඒ අදාළ අරමුණ මොකක් හෝ ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානට නැවත නැවතත් නැවත නැවතත් හිත යොදන්න පුළුවන් ගතිය බාහිර ආරමුණුලි වෙන් කරලා මේකටම හිත යොදන්න පුළුවන් ගතිය යෝගාවචරයට වැටහෙනවා ඒකට අපි සිංහලෙන් කියනවා අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් තේරෙනවා ආධුනික යෝගාවචරයක් ඇවිල්ලා භාවනා කරනකොට එයා උත්සාහයක් කරනවා වාඩි වෙලා වඩා ප්‍රකට අරමුණ හුස්මද වඩා ප්‍රකට අරමුණ පිම්බීම ඇකිලිම නැත්තම් කය ඇඳුම් වල තෙරපෙන හැකිලෙන ගතියද කියලා බලලා ඒ එකකට නැවත නැවත හිත දානකොට ඒ අරමුණ දැන් මේ කියන හුස්ම එහෙම නැත්නම් මේ ගන්න පිම්බීම ඇවිල්ලා හරිම උදාසීන අරමුණක් ඒක. කිසිම රසයක් දෙන්නේ නැහැ. කියන්නේ කාමයක් දෙන්නෙත් නැහැ, ද්වේෂයක් දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා වටපිට තියෙන අනිකුත් නීවරණ පහ උද්දීපන වෙලා තියෙන වෙලාවේ එහෙන් කාම අරමුණු, කාමච්ඡන්දේ, මෙහෙන් ද්වේෂය, පටිඝ, ව්‍යාපාදේ, මෙහෙන් නිදිමත මෙහෙන් අතීත අනාගත හිතවිලි නැත්තම් අතීත පිළිවෙත පශ්චාත්තාපත අනාගත සැලසුම් අනිපැත්තෙන් සැකේ. අන්නේ කරදරකාරය පහක් ඉඳද්දී ඒ කරදරකාරය පහ අවධානයේ ඒ ඒ පැති වලට ගණ්ඩා හදද්දී මේ යෝගාවචරයට යම් වෙලාවක විශ්වාසයක් ආව නම් ඒවා තියෙනවා තමයි. හැබැයි මට මගේ අදාළ අරමුණට හිත සෑහෙන දුරට දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සෙනඟ පාරේ ඉන්නවා තමයි. නැත්නම් හප්ප ගන්න නැතුව වාහනේ ගෙනියන්න පුළුවන්. හැබැයි වේගෙන් යන්න බෑ. මොකද ඒ තරම් අවුල් පාස සහිතයි. අන්නේ මට්ටමට ආවම ඒ කෙනාට මේක මගේ මෙනෙහි කරන හිත මෙන්න මෙනෙහි කරන හිතට උදුර වෙන අරමුණ කියලා ඒ ගොදුරු වෙන අරමුණ සහ සතිය හොඳට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. දැන් මේ සක්මන් කර කර ඉන්න වෙලාවක් නම් මේ වම මෙන්න මෙනෙහි කරන හිත. මේ දකුණ මෙන්න දකුණ කියලා මෙනෙහි කරන හිත. හුස්ම ගන්නවා නම් මෙන්න ආස්වාසේ ආස්වාස ක්‍රියාවලිය රූප පද්ධතිය මෙන්න ආස්වාසේ මෙනෙහි කරන හිත. ප්‍රස්වාසේ ක්‍රියාවලිය ප්‍රස්වාසේ මෙනෙහි කරන හිත කියලා මේ දෙක මූණට මූණ දාලා ගමන් කරන කරන දෙයට විපස්සනා පැත්තෙන් කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒ හිත දාන වස්තුව පේනවා ක්‍රියාවලිය ඒක රූප ක්‍රියාවලියක් ඒක මෙනෙහි කරන හිත පේනවා. ඒ දෙන්න අතර සමவாயක්. ඒකට මෙනෙහි කර ඒකට වැඩ කරන ගතියක් පේන්න පටන් ගන්නවා ගොඩාක් බාධක රාශියක් මැද. අන්නේ ඒ වැඩේ යම් වෙලාවකට යෝගාවචරයට වැටුණා නම් කොච්චර දෝ තියෙනවා සද්ද වේදනා හිතවිලි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා එකක්වත් කිසිම කෙනෙකුට සාන්තියක් ලබා දෙන්නේ කිසිම කෙනෙකුට ස්පාසුවක් ලබා දෙන එක පූර්ණ වේගෙන් ඇවිල්ලා හැප්පෙනවා. ඒතිෙදි අපිට ඉදිරිපත් කරගත් අරමුණේම හිත පවත්වන්න පුළුවන්ද කියන එක <clears throat> මේ ඊයේ කියන ඊයේ කියපු බණට මේ නිදර්ශනයක් මම මේ ඉදිරිපත් කරන්නේ. බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා වාරගම් කාලේ නෙවෙයි මුහුදු යන කාලයේ මුහුදු රැළ දිගටම ගගහ තියේදී ඒ ඔරුවක් දියත් කරන්න හැටි. පුංචි මාළුවරුවක් දියත් කරන්න ගියාම ඒ මූද රැළ නිතරම දියත් කරනකොට ආපහු ගෙනල්ලා වෙරළට ගන්නවා. ඉතින් ඒක නිසා <clears throat> මේ මූදේ ඉන්නවලු මුත්තේ. ඒ මුත්ත තමයි කියලා දෙන්නේ. එයා ගණන් කරනවා රළ හතක්. ගමන් කරනකොට එයා දන්නවා රළ හතකට සැරයක් කීකරු රළක් වෙනවා. බොහොම අඩු කලබල කරන රළක්. එයා ඒක එනකොටම කතා කරපුවාම අර දියත් කරනකොට මූදට යන දෙන්නත් තව 10 15 දෙනෙකුත් ඇවිල්ලා වේගෙන් තල්ලු කරනවා. මූදට මේ කරවටක් වතුර යනකම් තල්ලු කරලා ගොඩ ඉන්න කට්ටිය ආපහු වෙනවා. ඔරු යන දෙන්න පයින්නවා ඔරුවට. පැන්නපු වෙලාවෙ ඉඳලා අබල් ගන්න ඕන. අබල් ගහලා ගහලා ගහලා වතුර අර ඊගාවට එන රළ ඊගාට එන රළ ඔය ගොඩ දියත් කරන වෙලාවේ තියෙන රළ වගේ නෙමෙයි බොහොම ඡණ්ඩ පරිස රළක් වෙන්නේ. ඒකට හරියට ඔරු බන්ධ තියාගන්න ඕනේ කෙලින්ම. පැත්ත වැටුනොත් ඔරුව පැත්ත ගන්නවා. ඒ නිසා හරියට අන්තක අනුවට තියාන දිග්ගටම හබල් ගන්නවා. දිගටම හබල් ගාගෙන ගාගෙන ගියාම යම් වෙලාවක අර රැළ බින්දෙන්නේ නැති හරියට ගියාට පස්සේ ඔන්න ස්පාසුවක් එනවා. මොකද තුනී වතුරේ තමයි රැළ බින්දෙන්නේ. ඇතුළට ගියාට පස්සේ රැළ තියෙනවා බින්දෙන්නේ නැහැ. ඉතින් අර දෙන්නා මුහුදු යන දෙන්නා අරකට ගිය ගමම හබල් ගන්න පටන් අර ගන්නවා. දැන් වගේ මෝටර බෝට්ටු තියෙන කාලේ නෙවෙයි මම මේ කතා කරන්නේ. ඊට පස්සේ අර ගොඩ ඉන්න කට්ටිය දන්නවා දැන් ඉතින් ඊට පස්සේ යාට ප්‍රශ්නයක් නැහැ දිගට යන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තමයි මේ රැළ ගහද්දි ගහද්දි ගහද්දි මුහුදු දියත් කරන්න වගේ ඔරුව මුහුදු මුහුදල දියත් කරන්න වගේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙද්දි තමන්ගේ මූල කර්මස්ථාන දැන් හිත යනවා කියලා ඒ තහවුරුවක්. ඒ කියන්නේ 100 100ක තහවුරුවක් නෙවෙයි. ගන්න ප්‍රයත්නයේ මට ප්‍රතිඵල දැන් තියෙනවා. මම දන්නවා මේක කරදර කරාට මෙනෙහි කරගෙන කරගෙන කරගෙන ගියාම ආස්වාස් ප්‍රසවාසයේ කීකරු කරගන්න පුළුවන්. නැත්නම් ආස්වාස් ප්‍රසවාස රැලි දෙක තුනක් හතරක් පහක් මට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියන විශ්වාසය එනකොට එයාට නම් කරලා කියන්න පුළුවන් මෙන්න අරමුණ. ඒක ආස්වාසය. මොකද්ද මෙනෙහි කරන හිත ආස්වාසය කියලා මෙනෙහි කරන බව. මෙන්න අරමුණ ප්‍රසවාසය. මෙනෙහි කරන හිත ප්‍රසවාසය කියලා මෙනෙහි කිරීම. කියලා අරමුණෙන් අරමුණට අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මේකයි. අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මේකයි කියලා මෙතන මෙනෙහි කිරීම කියලා කියන්නේ මේ විතක්ක චෛතසිකයට දෙන නම. එහෙම නැත්නම් තමන්ගේ භාවනා මානසිකාරය. අරමුණට යොමු කරා. මෙන්න මේක තහවුරු වුණාට මට දැන් පුළුවන් අරමුණේ හිත පවත්වන්න කියලා ඒක ඒ විදිහට ලියනද ඒ විදිහට කාට හරි වාර්තා කරන්න එච්චර ලේසි නෑ. ඒ මොකද අර අසුවිරු ඥාන නැති කෙනාට වැඩේ කරත් ඒක ඒ වැදගත් සම්දිස්ථාන මේක මේක දියත් කිරීම කියලා කියන්නේ. අන්නේ දියත් කිරීම පිළිබඳ පැහැදිලි විස්තර කිරීමක් කරන්න දන්නේ එයා දන්නෙත් නෑ ඒක වටිනවයි කියලා. හැබැයි මේ දියත් කිරීමේ වැදගත්ම කොටස ඒක තමයි. මේ ගොඩ තිබුණ ඔරුව දියවැර පියරලා කපාගෙන ඇතුළට යන හැටි. ඉතින් මෙහෙම ගියාට පස්සේ මේක හරි අසීරු අවස්ථාවක්. කීප දෙනෙක්ගේ සහයෝගයෙන් ගිහිල්ලා දෙන්නෙක් විතරක් හබල් ගන්න. ඒ නිසා එතෙන්දි මෙනෙහි කිරීම කියන එක මහාසී ක්‍රමයේ අත්‍යන්ත ලක්ෂණයක් වුණා. අරමුණට හිත දාන්නවා මෙනෙහි කරනවා. ඒ නිසා අද මේ මහසී සයඩෝ නැහැ. පුරිම පන්දිසාංශ නැහැ. මේක ඕනෑවට වඩා අවධාරණය කරන්න පටන් ගන්න තියෙනවා. මේ මගේ පුද්ගලික මතයක් මම මේ කියන්නේ. මෙනෙහි කිරීමමයි මුල සිට අග දක්වා මෙනෙහි කිරීම පටන් අරගෙන දිගට කරගෙන යනවා. ඒක එහෙමම විය යුතු නෑ. මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ අත්‍යන්ත මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ රැළ බිඳෙන හරියට විතරයි. රැළ මැදට ගියාට පස්සේ ඕන්නම් ටිකක් විවේක ගන්න පුළුවන්. හැබැයි ඔරුව තියාගෙන ඉන්න ඕනේ. රැළට හරියට අන්ත කනුවට තියාගෙන ඉන්නවනම් රැළ ඔළුව පෙරලන්නේ නෑ. ඉතින් අන්න ඒ ගතියට අද මේ දෙන්න හදන අද ඉදිරියෙන් තියාගත්ත කාරණාවේදී මේ මෙනෙහි කිරීම කොතික් දුර කරන්න ඕනේද අත්‍යන්තයෙන් කොයි වෙලාවෙන් පස්සේ ටිකක් රැල්බුරු ඇරලා කැමති නම් මෙනෙහි කරනවා කැමති නම් මෙනෙහි කරන්නේ නැත්නම්ට යන්න පුළුවන්ද කියන එක හරිම අමාරුයි කියලා දෙන්න. මෙනෙහි කිරීම කියන එක දැඩි ග්‍රහණයට ගත්ත කෙනා දිග්ගටම මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට සමාධියක් එන්න ඉඩක් නැහැ සතියට වැඩෙන්න ඉඩක් නැහැ හිත හිර වෙන්න පටන් ගන්නවා යම් ප්‍රමාණයට යනකම් මෙනෙහි නොකරත් බෑ. ඉතින් ඒක නිසා කොච්චරක් මෙනෙහි කරන්න ඕනද කියන එක එන්ජින් එක ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දැම්මට පස්සේ වාහනේක කොයි වෙලාවේද සෙකන්ඩ් එකට දාන්නේ කියන එක කරලා බලමයි පුරුදු කරන්න ඕනේ. ඒක ටෙක්නිකල් රයිටින් සමහර ගියර් වල ගහලා තිනවා වේගය 105ක් වෙනකම් ෆස්ට් එකේ යන්න. පහේ සිට පැයට හදන 10ක් විතර වෙනකම් සෙකන්ඩ් එකේ යන්න කියලා. හැබැයි ඒක එච්චරම තාක්ෂණික නෑ. ඒසා ඩ්‍රයිවර් දැනගන්න ඕනේ ආනත තලය දැනගන්න ඕනේ බර දැනගන්න ඕනේ එන්ජින් එකේ හෝස් පාවර් එක දැනගන්න ඕනේ දාලා දැන් හොඳයි වෙලාව ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න කිව්වේ නැත්තම් වාහනේ දිගටම ආගිරි ගාගෙන තමයි යදින්නේ ෆස්ට් එකේමයි යදින්නේ ඒතකොට තෑහෙන තෙල් පිච්චෙනවා ඒක නිසා දක්ෂරිය දුරා වාහනේ හොල්ලා ගත්තට පස්සේ ලයිසන් දෙනකොට නම් බලන්නේ වාහනේ හොල්ලා ගන්න පුළුවන්ද කියන එක එන්ජින් එක නොක් කරන්නේ නැතුව වාහනේ හිමීට ක්ලච් එක දෙන්න පුළුවන් නම් වැඩේ shape. ඊට පස්සේ සෙකන්ඩ් එකට දාන එක Tamange ඉන්ධන ප්‍රමාණය ඉතුරු කරගන්න කරන එක. ඉතින් මේක මම දන්නවා කියලා මම බැනුම් අහනවා කියලා. කිසිම ඉංජිනේරයෙකුට කරන්න බෑ. ඩ්‍රයිවර්ලාට පුළුවන්. ඩ්‍රයිවර් දන්නේ නැහැ නේ ඉංජිනේරයා ඉස්සරහ පැත්තේ තියෙන බොනට් එක ඇතුලේ තියෙන හරකෙක් ඉන්නවද මොනවද දන්නේ ඉංජිනේරුව ඌව කල්පනා කරන්න කියම ඌට කවදාකවත් බෑ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන. ඒ නිසා ඉංජිනේරුවා කරන්න පැත්ත කරලා ඩ්‍රයිවර්ට බාර දෙනවා කාර් එක. ඒ වගේ තමයි තියරි කොනකට වෙඩි දැනගත්තොත් කරන්නත් බෑ. කොතෙන්ද යනකම් මේ ෆස්ට් එකේ යනවද ඊට පස්සේ සෙකන්ඩ් එකට දානවද කියන එක පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට යෝගාවචරයාගේ මේක හැසිරවීම මෙහෙවීමට යෝගාචර සුතමේ ඥානයක් අවශ්‍යයි. අත්තරදි ටිකක් අවශ්‍යයි. ඒ අත්තරද මොනම විදියකින් සුතමේ ඥාණයෙන් පූර්ණ වශයෙන් ලබන්න බෑ. මේක ටිකක් වරද්ද වරද්ද දාලා දාලා දාලා තේරුම් ගන්නවා. ඒ නිසා අපි ඊයේ කතාවට මාපහු යනවා. මේ විතක්ක ਵਿਚාර දෙක තාම අතහරින වෙලාවක් නෙවෙයි වැඩ ගන්න වෙලාවක් කියලා හිතමු. යම් වෙලාවක යෝගාවචරයට කියන්න පුළුවන් නම් මගේ හිත මේ වෙලාවේ ගිහිලා තියෙන අසවල් අරමුණටයි කියලා. නම් කරලා කියන්න පුළුවන් නම් ඒ මෙනෙහි කිරීම නිසා නම් අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මේමයි. අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මේමයි. අරමුණ මේමයි මෙනෙහි කිරුවේ මේමයි කියලා යුගල යුගල යෝගාවචරය කියනවා. මං ආස්වාස වෙලාවේ ආස්වාස කියලා මෙනෙහි කරා. ප්‍රසවාස වෙලාවේ ප්‍රසවාස කියලා මෙනෙහි කරා. පිම්බීම නම් පිම්බීමනවා කියලා මෙනෙහි කරා. හැකිලිව නම් හැකිලිනවා කියලා මෙනෙහි කරා. වම තිනකොට වම තිනවා කියලා මෙනෙහි කරා. දකුණ තිනකොට දකුණ කියලා මෙනෙහි කරා. ආන්න එක කරගෙන යනකොට වම තිනකොට දකුණ මෙනෙහි වෙන වෙලාවල් අහුවෙන්න පටන් ගන්නවා. ආස්වාස වේලාව ප්‍රසවාස කියලා මෙනෙහි කරන වේලාවල් අහුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් තේරෙනවා යාන්ත්‍රිකව වැඩේ කරාට මේක ප්‍රත්‍යක්ෂණය කරේ නැත්නම් ඇත්තටම ආස්වාස වේලාවද මං ආස්වාස කියලා මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් ඉස්සර පස්සර වේලාවද. ඉතින් ඒක නිසා උපදේශමාලාවේදී කියනවා යම් වෙලාවක Tamanට ආස්වාසය පේනවනම් ඒකට හිත එල්ල කරන්න ඕන නම් අපි කියන්නේ හිත නංවන්න ඕන නම් ඒක ආස්වාසය කියලා මෙනෙහි කරා. ඉස්සර පස්සර වෙන්න එපා. කරනකොටම මෙනෙහි කරා. ඒත් එක්කම ප්‍රස්වාසයේ එයි ඒකත් පැදුරටත් නොකිය ඉන්නේ. එනකොටම ප්‍රස්වාසය මෙනෙහි කරන්න. ආන්නේ විදිහට මේ සූර භාවයට මේ කටිත්තේ සූර භාවයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒක ටික කාලයක් ගියාට පස්සේ ස්පාසු වෙනවා. ඊට තේරෙනවා මෙනෙහි කරත් නැතත් එනේන අරමුණ හරියට ක්‍රිකට් පන්දුව එළියට එනකොටම ඒකට සැරසෙනවා වගේ. මම කවදාහක් ක්‍රිකට් ගහලා නැහැ. අපි අපිට මොන ක්‍රිකට්ද? නමුත් අහලා තියෙනවා පන්දුවෙන් බෝල් කරන එක නම් පන්දුවෙන් ගිලි වුණාට පස්සේ වැඩි තියෙන්නේ බැට්ස්මන් අතේ. බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවධානයෙන් එය එන පෙර මඟ හිටියා. හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුලැමැදාග මාදුටුවා කියලා පුංචි ආමුදු කෙනෙක් කවියක් කිව්වා. මේ භාවනා කරලා Tamanට ලැබිලි අත්දැකීම. ඒකේ බෝලේ නිකුත් වුණාට පස්සේ දැන් කායවත් පාලනේ නෙමෙයි තියෙන්නේ. දැන් හරියට දැනගන්න ඕනේ කොහෙද පිච්චෙන්න හදන්නේ මේක බවුන්සර් එකක්ද ස්ක්‍රූ බෝලයක්ද කියලා බලලා ඒ විදිහට අවුට් නොවෙන්න පුළුවන් නම් සික්සරයක් ගහන්න කටයුතු කරන එක ඒ යෝගාවචරේ ක්‍රීඩකයා වෙලා කරන දෙයක්. ඒ වගේ මේ එන ආස්වාසේ එන ප්‍රස්වාසේ එතන අපිටම සද්දයක් වේදනාවක් හිතවිල්ලක් එනේන දේ ඒ බෝලේ හොඳට දැම්මේ නැහැ කියලා බෝල් කරපු එකාට බයින්න ගියොත් මොකද ඒකට ක්‍රිකට් කියන්න බෑ. මහ කාලකන්‍ය දැම්ම කුණු හරව බෝලයක් කියලා මේ පැට් එක තියන බැන බැන හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඌට කරන්න තියෙන ඌ අවුට් කරන්න තමයි බෝල දාන්නේ. ඌ දාන්නේ මට ස්කෝ කරන්න නෙවෙයි. මම දැනගන්න ඕනේ. ආන්නේ වගේ මයි ළඟට එන බෝලේ අනුව මෙනෙහි කිරීම හරියට කරන්න පුළුවන් නම් ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥාන. මේක ස්පාසු වුණාට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ ආට දැනගන්න පුළුවන් ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන් වෙන හැටි. එහෙම නැත්නම් ආස්වාසයේ මෙන්න මේ මේ ලක්ෂණ සහිතයි ප්‍රස්වාසයේ නැති. ප්‍රස්වාසයේ මේ මේ ලක්ෂණ සහිතයි ආස්වාසයේ නැති කියලා ඒ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව හොඳ ගැඹුරක් ඒක විචාර බුද්ධිය කියලා කියනවා. අරමුණ හොඳට වෙන් කර දැනගත්තට පස්සේ ඒක ටික කාලයක් උරු වුණාට පස්සේ මේ ගොනා එන්නේ කෙහෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා ඈත ඉඳලා කියන්න පුළුවන් ගතියක් එනවා. එතකොට මේ යෝගාවචරයට විෂය පිළිබඳව අරිට වැඩි ප්‍රවීණ භාවයක් පරිචයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේදී විතක්ක ਵਿਚාර දෙක ලස්සන කෘත්‍ය දෙකක් කරනවා. අරමුණු වෙන් කරලා අඳුර ගන්න එක එකක්. ඒ අරමුණ අනිත් එකෙන් වෙන් කරලා අනන්‍යතාවය මොකක්ද කියලා දැනගන්න එක තව එකක්. ඉතින් ඔච්චරයි විද්‍යාව කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ අපිට විද්‍යාව හඳුල්ලා දුන්නේ. තොගයක් තියෙනකොට එකක් ගන්න. අරගෙනලා ඒක අනිත්‍යව නොවන බව. වෙන් වෙන හැටි. කොහොමද කියලා කියන්නේ. ඉතින් ඒක ලියනකොට ආනාපාන සති පොතේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය ආස්වාසිය ආස්වාසිය කියලා මෙනෙහි කරන ගමන් එහි තියෙන අත්‍යන්ත ලක්ෂණ දැනගන්න. ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න. මේක ප්‍රසවාසය නෙමෙයි මේක ආසාව. වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා දැනගන්නවා. වම පොළවේ වදින හැටිත් දැනගන්නවා. මෙන්න මේ විදිහට ආස්වාස් ප්‍රසවාස දෙක වෙන්කොට හඳුනා ගන්න විතරක් නෙවෙයි වෙන් දෙකේ දෙකේ රස වෙනස දෙකේ තියෙන අත්‍යන්ත ලක්ෂණ වෙනස අඳුර ගන්නවයි කියලා කියන්නේ අපේ හිත පුදුමාකාර විදිහට ඒ ගත්ත අරමුණත් එක්ක සමීපැසුරක් පවත්නවා ඒ තරමටම අනෙක් සියලුම අරමුණු අපෙන් විශේෂ ගෝචර නැති වෙලා යනවා ගන්න අරමුණට හොඳට ලං කරලා තියාගෙන ඉන්නවා ඉතින් මේ ක්‍රමය හොඳට තේරුණාට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේකට සෑහෙන ශක්තිය වැය වෙනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණට تعلق කරනවා ඉතින් ඒක ඒ විදිහට අරමුණ කොටු කරගෙන අරමුණ නතු කරගෙන අරමුණ වශී කරගෙන එනේන අරමුණ මට අල්ලන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ ඒ යෝගාවචරයට දෙන නැත්තම් බුදුරජාන් වහන්සේ දෙන දෙවෙනි අභ්‍යාසය තමයි මේ අරමුණ එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සර වෙලා මේ කොහේ ඉඳලාද ආවේ කියලා බලන්න කියනවා. මට ආශ්වාසය වැටෙනවා. ආශ්වාසය වැටෙන්නමත් නාසිකාවගේ නාසිකාග්‍රේ හෝ නාස්පුඩුවේ වැටෙනවා. ඒ වැටෙන්න චිත්තක්ෂණයට ඉස්සෙල්ලා මේක කොහෙද තිබේ? මට වැටෙහෙන්නේ නැතුව තිබුණාද නැත්නම් හුස්ම නැතුව තිබුණාද කියලා. මෙන්න මේ විදිහට බලන්න යනකොට මේක එක සැරේ ගහෙන් gediyenna වගේ නෑ. එමීට තමයි මේකේ වේගය ඇති වෙන්නේ. එක තැනකදී මට දැනීම ඇති වෙනවා. ඊට ඉස්සෙල්ලා ක්‍රියාවලිය දැනීමක් නැතුව සිද්ධ වෙනවා. ඒ කියන්නේ නටන්න ඉස්සෙල්ලා තිරේ පිටිපස්සේ වෙස් බඳින වෙලාවක් තියෙනවා. වෙස් බැඳලා තමයි නටන්නේ තිරේ. එහෙම නැත්නම් වේදිකාවේ. වේදිකාවට එන්නේ ඉස්සෙල්ලා මෙයා කොහෙද හිටියේ කියලා. ඒක මහ පුදුමාකාර මානවයාගේ දැනුමේ ක්‍රමයක් තමයි නැවත නැවත එන අරමුණක් නම් ඒ අරමුණ තමයි දැනෙන මට්ටමක් තියෙනවා ඊට යට තියෙනවා සංඥා නැති සංඥාවට අහුවෙන්නේ නැති වේදනාවට අහුවෙන්නේ නැති ක්‍රියාකාරකම් වගේක් තියෙනවා ඒක එලි වෙනකොට දැක්ිනකොට පමයි ගොඩාක් සිද්ධි වුණාට පස්සේ තමයි දැනෙන්නේ ගොඩාක් සිද්ධි වුණාට පස්සේ තමයි දකින්න පුළුවන් විඳින්න පුළුවන් ඊට ඉස්සෙල්ලා එයාගේ ප්‍රകൃතියක් තියෙනවා අපි කියනවා බබා හම්බුනට පස්සේ අපිට කියන්න පුළුවන් කොල්ලද කෙල්ලද කියලා බොක්කේ ඉන්න වෙලාවක් තියෙනවා බොක්කේ ගොඩක් කල් ඉඳලා තමයි ළමයා හම්බ වෙන්නේ අපේ ළමයි හම්බෙන්නේ නැකත් බලන්නේ ඔළුවේ එළියට ආපු වෙලාව කියලා දා. ඕව හරියට දන්නේත් නැහැ බොරු. කොහොම හරි කාටවත් කියන්න බෑ ළමයි හම්බෙච්චලා කොයි වෙලාවද කියලා. ඒ මොකද ඒක ක්‍රියාවලියක්. ඉතින් මේ විදිහට මේ හම්බෙන්නේ ඉස්සලා මේක කොහෙද හිටියේ? දෙයියෝ ගෙනත් දුන්නයි කියලා. මේක බ්‍රහ්මයා දුන්නයි කියලා කියනවා. බුදුදනන්තේ අහනවා ඒක හොඳ නෑ. ඔය බ්‍රහ්මයා කියන්නේ ස්ත්‍රීලිංගෙද කියලා. කෙලින්ම අහනවා. ඕකේ ආවේ එතනින් නෑ. බ්‍රහ්මයෙන් ආපු කතාවක් නෑනේ. ඕක හංගලා තමයි කරන්නේ. තිඹිර ගිය ඇතුලේ. ඒක බ්‍රහ්මයාගෙන් නෙවෙයි වෙවිලා තියෙන්නේ. කෙලින්ම ප්‍රශ්න කරනවා වසන් ගන්න යන්න එපා වැඩි. ඕනෙම ගේම් එක බලන්න ආරම්භය පෙන්වන්නේ නෑ. ඒක වහලා ගහන්නේ. අන්නේ වහලා ගහන එක එද්ද උසලා බලන එක තමයි පච්චේ පරිග්ගහ ඥානය කියලා කියන්නේ. නපුරුයි කැතයි වගේ වෙන්නේ. එහෙම නැතුව ඔක බලන්න බෑ. මේ කොහේ ඉඳලාද මෙයා එන්නේ? ආස්වාසය එන්නේ කොහේ ඉඳලාද? ප්‍රස්වාසය එන්නේ කොහේ ඉඳලාද? පිම්බීම එන්නේ කොහේ ඉඳලාද? හැකිලිම එන්නේ කොහේ ඉඳලාද කියලා ඉස්සෙල්ලා මෙයා එනේන පිම්බීම, එනේන හැකිලිම, එනේන ආස්වාසය, ප්‍රස්වාසය බලලා බලලා බලලා බලලා හරියට මේ හොරෙක් අල්ලන්න ඔත්තුකාරයෙක් බලාගෙන ඇහ ගහගෙන ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා බඩු හොරකම් කරනවා වගේ සැක හිතුණට ඒ මනුස්සයා ඒ තරම්ම අල්ලන්න යන්නේ රහසොත්තුකාරයා. එයා ඊගාව දවසෙත් එන හැටි බලනවා. ඊගාව දවසෙත් එන හැටි බලනවා. ඕන දවස් දෙක තුනක් බැලුවට පස්සේ තමයි සිවිල් සර්වන් පොලිස් කාර්යකට අවිලා කියන්නේ අන්න අර මනුස්සයා අල්ලපන් කියලා. ඒ වගේ අපි අරමුණ දැක්කට අරමුණ පටන් ගන්න ඉස්සරලා ඒකේ විකෘතියක් තියෙන. ප්‍රകൃතියක් නෙවෙයි. ප්‍රകൃති බාටපත් වෙන්නේ ස්පර්ශයට පුළුවන් වෙච්ච වෙලාව ඉඳලා තමයි. එහෙම නැත්නම් වේදනාව විඳින්න පුළුවන් වෙච්ච තැන ඉඳලා පාන. ඊට කලින් අවස්ථාව මේකත් එක්ක අරමුණ දකින්න පුළුවන් වුණා නම් අපිට තේරෙනවා කොච්චර ශීඝ්‍රයෙන් අරමුණ වෙනස් වෙනවද කියලා. දැනගන්න බැරි තැන ඉඳලා දැනගන්න පුළුවන් තැනට එනවා. විඳින්න බැරි තැන ඉඳලා විඳ ගන්න පුළුවන් තැනකට එනවා. මට හසුරවන්න බැරි තැනක ඉඳලා හසුරවන්න පුළුවන් තැනකට එනවා. අන්න මේ මලපණින තැන, ඒ වෙනස් වෙන තැන දැක ගන්න හැකි සංඥාවෙන්ම යනවා. බෑ ඌව කරන්න බෑ අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා හිතුවොත් බෑ තමයි. හැකි සංඥාවෙන් ගියොත් ඕක තමයි පටිච්චසමුපාදය කියලා කියන්නේ. යමක හේතුව සහිතව අරමුණ දැනගන්න පුළුවන්. මෙන්න මේක දැනගන්න කම්ම අර පළවෙනි ධ්‍යාන මට්ටමක තියෙනවා කියලා පණ්ඩිත ශාන්සේ කියනවා. නාම රූප පරිච්ඡේ ඥානේ තියෙන තාක්කල්, පච්චේ පරිග්ඝා ඥානේ තියෙන තාක්කල් යෝගාවචරය ඒක එන එන අරමුණ තාමත්ම සූක්ෂම චීන කණ්ණාඩියක් දාලා බල බල ඉන්නකොට විතක්ක ਵਿਚාර දෙක ගින්නි කසයට වැදෙනවා. ඉතින් ඒක නිසා අර වතුරට බැහැ ගන්න වෙලාවේදී ඒ දීමට යන දෙන්න පුදුම විදිහට අබල් ගන්න ඕන. අබල් ගහලා ඇතුළට ගියාට පස්සේ එහෙම නැත්නම් විපස්සනා ඥානවල කියනකොට සම්මසන ඥානෙට ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා අරමුණ මංගත් එක විතරක් නෙමෙයි කොයි අරමුණෙත් හටගන්ම අමුතුයි මට දැනෙන්න පටන් ගන්නෙ පහුවෙලා දැනගන්න දැනෙන්න පටන් ගන්න තැනට ආපු වෙලාවේ ඉඳලා මේක වෙනස් වෙමින් යන්නේ. එක දිගට ඒකාකාර ගතියක්, නিত্য ගතියක්, සුඛ ගතියක්, සුභ ගතියක්, ආත්ම ගතියක් මේකේ නැහැ. ඒක හොඳටම තේරෙන්නේ නොදැනෙන තැනක ඉඳලා දැනෙන තැනට එනකොට වෙනස හරිම ශීඝ්‍රයි. ඒක නිකන් අසුරසනක් ගන්නකොට වෙනස් වෙලා ඉවරයි. ඒක හොඳට බලන්න ඇහ ගහගෙන හිටියොත් උපමාවකට දෙන්නේ පුබ්බ නිමිත්තක් පුබ්බකරණයක් ඉර නගින්න ඉස්සල්ලා අරුණ නැගපු වෙලාවෙ ඉඳලා බලන් ඉන්නේ කියනවා. අරුණ නැගලා විනාඩි 30ක් යනවා ඉර නගින්න. අරුණ නගිනවයි කියලා කියන්නේ ඉස්සල්ලාම අහස සුදු වෙලා ඊට පස්සේ රඹ වෙලා නැත්තම් අරුණුවන් පාට වෙලා ඊට පස්සේ වර්ණාවලි රාශියක් ගිහිලා තමයි ඉර නගින්න ඉස්සලා ආයේ සුදු පාට වෙලා අහසේ ඉර ඉලියට එන්නේ. ඒ නිසා ඉර සේවයේ දකින්න නම් අපි අරුණට කලින් එතෙන්ට යන්න ඕන. ගිහිල්ලා බලහන් හිටියොත් ඒක සඳහා වේදිකා සැරසිලි ගොඩක් කරනවා. ඒක තමයි අපි ඔය ඉරසීවේ බලන්න සිරිපාද යනවා කියලා කියන්නේ. හරියට සිද්ධිය බලන්න අරුණ ඉඳලා බලන්න ඕන. ඒ නිසා ඕනෙම අරමුණක් එයාගේ ස්වභාවයත් එක්ක දැනගන්න නම් හට ගන්න තැන බලන්න ඕන. ඒ හට ගන්න තැන බලනකම් අපි කියනවා තාම තියෙන විශාල මෙහෙයුමක්. මේක දැකලා දැකලා දැකලා දැකලා හැම අරමුණකම හැම එකටම මේ වගේ නොදන්න පටන් ගන්නමත් තියෙනවා. ඒතල වෙනස් වීමක් වෙලා නොදන්න දරකට නැතිලා යනවා. අන්න මේ විස්තර දැකීමට කියනවා සම්මස්තර ඥානය කියලා. ඕනෙම අරමුණක් මතුවෙච්චාම ඔය ආනාපාන සංසිද්ධිය තමයි තියෙන්නේ. ඒසොට යෝගාවචරයට අරමුණම මෙනෙහි කරන්න ඕනේ. අරමුණ වල තියෙන ප්‍රകൃතිය වැටහෙනවා. මේක නොදන්න තැනකින් මතුවෙනවා. මතුවෙලා හොල්මන් කරනවා. නොදන්න දැනට නැති වෙලා යනවා. හටියට දියේ මතුවෙන දියසුලියක් වගේ. ඒ නිසා මේ හට ගන්න ඉස්සෙල්ලා මේක හටගත්තට පස්සේ මේක නැති වුණාට පස්සේ මේක කියන මේ කාරණා තුන අරමුණක මේ කාරණා තුන වැටෙහෙන්න පටන් අරගන්නේ අර පච්චේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිකහ ඥාන කියන මූල ධර්මානුකූල මූලික පියවර දෙක හැදියාට පස්සේ තමයි ඉතින් හුඟක් භාවනා කරපේකුට නම් කෙනෙකුට නම් අර වගේ දේවල් නැති වුණත් දකින්නකොටම මේ දේවල් මෙහෙම ඇති වෙලා නැති වෙනවා කියන තේරෙනවා. නමුත් මේ තේරෙන්නේ මේ ධම්මතර ඥානෙදි තේරෙන්නේ අරමුණු වශයෙන් අංශු වශයෙන් නෙවෙයි පදාස වශයෙන්. එහෙම නැත්නම් කැටිචි වශයෙන්. එහෙම නැත්නම් පොකුරු වශයෙන්. ඒත් දන්නවා මේ මතුවලා නැති වෙන හැටි. අන්න එතෙන්ට යනකොට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්න ඕනේ අර කරපු මෙනෙහි කිරීම නිසා නම් නොකරට යෝගාවචරයට තේරෙන පටන් ඒක මෙහෙමයි අපි මේ පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට කියන මේ සමා සමත භාවනා කරන එක්කනාගේ එකෙන් ගත්ත වචන ටික අරගෙන විපස්සනාට දානට කියන්නේ මෙහෙමයි යම් වෙලාවක යෝගාවචරය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මේ දෙක හොඳටම පරිච්ඡේද කරලා ආස්වාසය නැති ප්‍රස්වාසය ලකුණු මෙව්වා ප්‍රස්වාසය නැති ආස්වාසය ලකුණු මෙව්වා කියලා හොඳටම වෙන් කරගත්තාම ටික වේලාවක් යනකොට ආස්වාද ප්‍රස්වාස දෙක එකිනෙක මේ කලවම් වෙන්න පටන් ගන්නවා නම් කරගන්න බැරි මට්ටමකට වැටෙනවා නැත්තම් ඒක නිකන් සියුම් වෙන්න පටන් ගන්නවා සියුම් වෙනකොට අර ඉස්සර තිබුණෝ ලොකු වෙනස දෙකේ තියෙන සංසන්දනාත්මක වෙනස නැති වෙලා දෙක දෙකටම පොදු ලක්ෂණ වශයෙන් මතුවේ. ඒක විස්තර කරනකොට මේ පාවොක්සයිඩ් මතක් කරනවා. තිරිඟු පිටි ගෝණියකුයි කහ කුඩු ගෝණියකුයි තිබ්බහම මේක කහ. ඒක ප්‍රශ්නයක් නෑ. මේක තිරිඟු පිටි. ඔකෙන් කිලෝ එක කිලෝ කරන හොඳට කලවම් කෙරුවොත් ඒක දැන් කහත් නෑ සුදුත් නෑ. දෙක කලවම් වෙනවා. අන්න ඒ වගේ මේ හොඳට වෙන් කරලා අඳුරගත්ත ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරලා ගත්ත උපමාන වැඩි වෙන්න වැඩි වෙන්න සවිස්තර වෙන්න වෙන්න මේ දෙක ඊට පස්සේ සම වෙන්න පටන් ගන්නවා. ඒ සම වෙනකොට මෙයාට අපහසුකමක් මතුවෙනවා මේක ආස්වාසි කියලා මෙනේ කරනද ප්‍රසවාසි කියලා මෙනේ කරන්න. මෙනේ කරන්න පුළුවන් හැබැයි අර ඉස්සරගේ හරි වෙන් කරන ඉරක් නැතුව යනවා. ඉතින් මේක හරියට දන්නේ නැත්නම් යෝගාවචරය හිතන්නේ භාවනාව බොඳ වෙලා සතිය දුර්වල වෙලා සමාධිය නැති වෙලයි කියලා. නමුත් මේ දෙකකට පළු දෙකකට මේච අරමුණ හොඳට සමීපව නිරීක්ෂණය කරනකොට ඒ දෙකේ දියුණුවක් තමයි ඒ දෙක සම ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. ග්‍රේ ඒරියා එකට යනවා. කළුත් නැහැ සුදුත් නැහැ. අන්නේ වෙලා වෙනකොට ඒ යෝගාවචරයට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව. දැන් මේක දෙන්න සම වෙන්න පටන් අර ගන්නවා. මෙන්න මෙතන හරි තීරණාත්මක තැනක්. මොකද යෝගාවචරය දිගට මෙනෙහි කරන ගත්තොත් ආයෙත් අරමුණ අමු වෙන්න පටන් අර ගන්නවා. ගොරෝසු වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේක සතිය දුර්වල වීමක් කියලා හිතුවොත් සමාධිය දුර්වල වීමක් කියලා හිතුවොත් යෝගාවචරය නින්දට වැටෙනවා මන්දෝත්සහයි වෙනවා. යෝගාවචරය දන්නවනම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දෙක වෙන් කරලා අඳවගත්ත දේ ටික වේලාවක් යනකොට සියුම් වේගන යනවා. සියුම් වේගන යනකොට මේ දෙකේ තිබුණ මේ සුවිශේෂී ලක්ෂණ නැතුව පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට එනකොට ඒ යෝගාවචරය විතක්ක ਵਿਚාරාණ වූපසමා. විතක්ක ਵਿਚාර නොකර අජත්තං ඒකෝදි භාවං. ඇතුළතින් හොඳට දැනගන්න ඕනේ මේ වෙන්නේ දියුණුවක් කියලා. අරමුණ බඳ වීමක්වත් සතිය නැතිවීමක්වත් නෙවෙයි අරමුණු අතර එකතු වීමක් වගේ දෙකේ පොදු ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා. එතකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක අමාරුයි කරන්න. හරි හිමීට මේ පළවෙනි ගියරේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕනේ එන්ජින් එක නොක් කරන්න නැතුව. ඒක කියනවා ක්ලච් කරලා දාන්නත් පුළුවන්. හොඳ දක්ෂ ඩ්‍රයිවර්ලා එන්ජින් එක යද්දිම ගානට ක්ලච් කරන්නේ නැතුව කඩනවා. දෙල්ලම් කරලා බලන්න පුළුවන් ඔබ හොඳ වැඩක් නෙවෙයි. සාමාන්‍ය කරන්නේ ක්ලච් කරලා තමයි දාන්නේ. ඉස්සර තිබුණාට අර ලොලි ලොකු ලොරි ඩබල් ක්ලච්. ක්ලච් කරලා නියුට්‍රල් එකට දාලා නියුට්‍රල් එකෙන් තමයි ආයෙ සෙකන්ඩ් එකට දාන්න ඕන. මොකද එන්ජින් එක මේ ගියර් එකෙන් ඒ බල සම්ප්‍රේෂණය හරි ලොකු වෙනසක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ භාවනා කරනකොට දැන් මෙතෙක් කනකම් භාවනා කරා නැත්තම් මෙනෙහි කරයි කියන්නකෝ. දැන් මෙනෙහි කරන්නේ නැතුවම වැඩේ වෙන්න යනකොට පොඩ්ඩක් ඒකට ඉඩ දීලා යන්න පටන් අරගත්තොත් අර මෙනෙහි කරමින් ලබාගත් ලාභය මෙනෙහි නොකරමින් ලබා ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් ඒක කියන්නේ සමත භාවනාවේ නම් පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනවා. එතකොට විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. ඉතින් ඒක එනේ මෙහෙම උපමාවකින් කියන්න පුළුවන් මම හිතනවා එතකොට හිත අදිනවයි කියලා. ඡන්දයක් තියෙනවා නම් හැම පාටි එකක්ම තම තමන්ගේ පැත්තට තග්ස්ලා ටිකක් ගන්න. උන් තමයි යෝ පෝස්ටර් ගහන්නේ, කාටද ඇල්ලලා ගහන්නේ, අනම්මන ටික කරන්නේ උන් තමයි. හැබැයි උන්ට දෙනවා පොඩි පොරොන්දුක් දිනුවොත් මේකෙන් දිනුවොත් උඹට අධිකරණ ඇමතිකම දෙන්නම් කියලා. හරි මොකක් හරි කරනවා. ඒක ෂුවර්. දැන් ඉතින් ඔන්න දිනුවයි කියන්නකෝ. ඔක්කොමලා දිනන්නේ නැහනේ. හොඳ තග්ස්ල්ලා ගත් එක දිනනවා. දැන් අර දිනුවට පස්සේ මූ ඇවිල්ලා ආණ්ඩුවට නීති දානවනේ. මන්ට අර්ග දීපම් මේක දීපම් කියලා. ඉතින් ඒතකොට ටික වෙලාවක් යනකම් දිනෝ පක්ෂයේ ඔළුව නමන ඉන්න අන්තිමන පොලිසියට කියනවා මේකව රෙස් කරපන් කියලා. නැතු ආණ්ඩුව ගෙනියන්න බෑ. අර ඡන්දෙ උදව් කරපු ඡන්දෙ අරන් දෙන්න උදව් කරපු එක ඉරේ දැම්මේ නැත්තම් ආණ්ඩුව ගෙනියන්න බෑ. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකත් අර තක් කෙනෙක් වගේ තමයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කොච්චරට ගහලා එලවනවා යා. අරමුණට හිත දාලා දෙනවා. නමුත් ඉබේම අරමුණට යන්න පුළුවන් වෙනකොටත් මේ ඇවිල්ලා කන්ඩිෂන් දාන්න පටන් ගන්නවා. ඌට කියනවා මට අසවල් දේ ඕනේ අසවල් දේ. ඌට කියනවා පොලිස් ප්‍රතිට කතා කරලා මිනිහන්ටයක් කරදරයි. පොඩ අයින් කළා දාපන්. ඒ නිසා ඔක්කොටම ආණ්ඩු කරන්න බෑ. රජකම් කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒ ඒ පොත් ටික දන්නවනම් මම නම් මේ කරලා නෙවෙයි කියන්නේ. මට මට පේනවා. නමුත් මම මේ නිදර්ශනය කර දෙන්නේ ඕනම කෙනෙක් Tamanට තැනකට එන්න උදව් කරපු මිනිස්සයත් එක්ක වැඩ කරන්න ගියාම ඒක අන්තිමට ඒක ඇණයක් වෙනවා. එක්ක ඒ මනුස්සයා මකණ්ඩ වෙනවා. නැත්තම් යන්න බෑ. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක මේ විදිහට අයින් කරන එක හිතෙනවා ගුණමකුකමක් කියලා. කොනිසනවන්ට ගියා නම් දැකලා ඇති ලොකු චිත්‍රයක් ඇඳලා තියෙනවා. ප්‍රශ්නමක් අඳ උඩට ගිහිල්ලා ඉනිමකට පහින් ගහලා තියෙනවා. ඉනිමක දෙකට කැඩලා වේඳ තියෙනවා. ඉතින් ඉනිමකට පයින් ගහනවා කියන්නේ මහා කුප්ප වැඩන්නේ. ඉතින් විතක්ක ਵਿਚාර දෙකට පයින් ගැහුවේ නැත්නම් ආයේ ඒ දෙන්න අපිට කරදරයක් වෙනවා. ඉතින් මෙතනමත් තියෙන මේ සමත කිව්වට මහා අමුතු යෝනිසමනසිකාරයක් තියෙනවා. විතක්ක ਵਿਚාරණ වූප සමාජ්ජත්තං සම්පසාදන ඒකෝදි භාවං. ඇතුළත ඒකෝදි භාවයක් ගන්න නම් මේ දෙන්න අයින් කරන්න. අයින් කරන්න උපරිම සේවය අරගන්න. අන්නේ ඒ මේ නිකන් සාමාන්‍යව Saturn 5 rocket එක යනකොට මේ කැනවරල් තුඩුවෙන් එළියට ගිය ගමන් ඒක යන්නේ මුහුද දිහාවට එක තප්පර ගානකින් යටම ගෑල්ල පිච්චිලා වැටෙනවා. මොකද ඒ තරම් ඉන්ධන පුච්චනවා ඊට පස්සේ ඒක බරක් වෙනවා. ඒක හලලා තමයි ඒකෙන් ඊගාව rocket එකට ගින්දර පත්තු කර ගන්නවා. පත්තු කරගත්තා පස්සේ මේක හැලුවේ නැත්නම් ඒක මහා බරක් වෙනවා. හරියට සර්පෙක් හැව හැලුවා වගේ. හැම ඇලුවට පස්සේ ඌ ආයේ කෑල්ලක්වත් ඇඟේ තියනවට කැමති නැහැ. අන්න ඒ වගේ මේ විතක්ක ਵਿਚාර දෙක හැලෙන තැන හැම පරියන්කේදීම යෝගාවචර තීන්දුව කරනවා. ඊට පස්සේ ඔය දෙවෙනි ධ්‍යානයේ කියන විතක් මෙනෙහි කරමින් කරපු වැඩි ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්න තැනට යනවා. ඉතින් ඒක නිසා ඒ කොතෙක් දුරට යනකම් අරමුණු නැතු කර ගැනීම අදහසින් විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවාද කොහේකට පස්සේ ඒ දෙක අයින් කරනවාද කියලා කියලා දෙන්න අමාරුයි. හැබැයි කමටහන වාර්තාව අහගෙන ඉන්නකොට පේනවා සමහරු ඒ අයින් කරන්න දන්නේ නැතුව දිගටම මෙනෙහි කිරීම නිසා අවුල් කරගන්න වෙලාවක් යනවා. ඒකට තව අතිරේක කාරණාවක් කියනවනේ අපි හිතමු යම් හේකින් මේ භාවනා ගැම්ම කැඩිලා අපේ හිත අවුල් උණයි කියලා. අවුනනම් ආයසරයක් beginners mind පටන් ගන්න වෙලාව වගේ ආය පටන් ගන්න ඕනේ විතක්ක ਵਿਚාරත් එක්කම. ඊට පස්සේ ටික වේලාවක් ගියාම ඒක නැතුව යන්න පුළුවන්. ඉතින් මේක වැඩිව පටලවා ගන්න නැතිවීම සඳහා මම මෙහෙම කියන්නම්. මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ මෙනෙහි කරනවා කියන එක තමයි සාමාන්‍ය අදහසෙම නෙවෙයි. Tamange අවශ්‍ය අරමුණට හිත දාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ අවුලක් ආපුවම. ඒක ਸਰවඥාන්සේ මෙන්න මෙහෙම විස්තර කරනවා බික්කුණී සූත්‍රයේදී දවසක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බිකුණි පස්සේට යනවා නැත්නම් බිකුණි ආරාමයට ගිහිල්ලා ඒ කට්ටියන් ආනව නැගණියනි ඔබලාගේ කටයුතු හොඳට සිද්ධ වෙනවද සිව්පසේ ලැබෙනවද ලෙඩ දුක නැතුව බණ භාවනා කරන්න පුළුවන්ද එතකොට මේ මේ භික්ෂුණී හරි කැමැති මේ ආනන්ද සාංශේ වන්න ඊට පස්සේ කියන සාංශ හොඳට වැඩේ යනවා ප්‍රශ්නයක් නැහැ විපස්සනා මේ සතිපට්ඨානෙ වැඩෙනවායි කියලා. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඉඩ ලැබිච්ච ලාවක මේ බිකුණි ආරාමයට ගියා. යත්තන්ගේ සුව දුක් ඇහුවා. බණ භාවනා හොඳට වෙනවා. එතකොට බුදුසෙන් සානෝ ආනන්ද පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දෙක උඹ කියලා දුන්නේ නැද්ද කියලා. ආනන්දාන කියන මමවත් දන්නේ නැහැ කියලා. පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා දෙයක් මම දන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ සුභ සිද්ධි වෙනස මට කියන්නේ කියලා. එතකොට බුදුජානනාංශය සඳහන් කරනවා මහණෙනි මේ ආනන්දය මේ අරමුණක් එක්ක භාවනා කරන යනකොට ඉබේම හිත අවුල් වෙන තැනකට එනවා. හොඳට yaadila අරමුණට නිකන් රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපන්න වගේ හොඳට යන වෙලාවකුත් එනවා. ඒක විසින් ආය අවුල් කරන වෙලාවකුත් එනවා. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් එයාට අවුල් වෙච්ච වෙලාව හිතනවා සීලෙ කැඩලා වෙන්න ඇති, සමාධිය කැඩලා වෙන්න ඇති, සද්ධාව කැඩලා වෙන්න ඇති කියලා හරියට පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ නිසා යන්ත කියන්න ඕනේ ඒ මෙනෙහි කරමින් කරන භාවනාව මෙනෙහි නොකරමින් කරන භාවනාවට ගියාට පස්සේ අවුල් වුණා වගේ පේන ඉඩ තියෙනවා ආස්වාද ප්‍රසආද දෙක වෙන් කරගන්න බැරි මට්ටමට යනවට යන්න ඉඩ තියෙනවා එහෙම සැකයක් ආවනම් එහෙම අවුල් වුණා නම් ආය සැරයක් මුල ඉඳලාම ආස්වාද ප්‍රසආස මෙනෙහි කරමින් යන්න ඕන එනිසා අපණිදාය භාවනාව ආවනම් පණිදාය පිණිස නැවත විසිරිච්ච අලුව අග්ගලා කුඩු ටිකක් වගේ තියෙන එක ගුලි කරගන්න පුළුවන් ප්‍රමාණයට මේකට පැණි ටිකක් හරි දානවා වගේ විසිරිච්ච අරමුණු ගොනු කර ගැනීමේ ක්‍රමයක් තියෙනවා. අන්නේ සඳහා තමන් එක්කෝ අටුවචන් වහන්සේ සඳහන් කළා තියෙනවා වඩලනද බුද්ධානුස්සතිය. නැත්නම් වඩලනද මෛත්‍රියක් ඔය එකක් දාන්න ඕනේ. දාලා ඉවරලා ආයෙ හිත කී කරගෙන යන්නේ කියලා. ඉතින් මට හිතුණා ඒ වගේ වෙලාවට තමන් ඉන්න කයට හිත දාන එක හරීම වටින වැඩක්. මුන්න තරම් හිත වික්ෂිප්ත වුණත් අපි නානපාන තේරෙන්නේ නැහැ. එනතන් ඉඳගෙන ඉනකොට පිම්බි මෑකිලි වැටෙන්නේ නැහැ. එවනතන් සක්මන් කරනකොට මේ වම දකුණ කියලා පිරිසුදු නැත්තම් අර විස්තර හොයන්න යන්න එපා. මම ඇවිදිමින් ඉන්නේ කියන ඇවිදිමින් ඉන්න කයට හිත ගන්න. නැත්නම් ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නේ කයට හිත ගත්තාම ආයෙසරක් හිත සැක නැතුව gedara ගියා වගේ තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඊට පුළුවන් ඊගාට එන අරමුණට යන්න. ඒ නිසා යෝගාවචරය මේ සමත ධ්‍යාන වශයෙන් කියන මේ පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යන්න වගේ යනකොට මේ විතක්ක ਵਿਚාර නතර වෙන තැන විපස්සනාවෙන් කරනකොට ආනාපාන දෙක අතර වෙනස නැති වෙලා යනවා වගේ. පිම්බීම හැකිලිම දෙක අතර වෙනස නැති වෙලා යනවා වගේ. වම දකුණ අතර වෙනස නැති වෙලා යනවා වගේ වැටෙනකොට එයා දැනගන්න ඉච්චර විස්තර නොදැනුණාට මම ඉන්න කයට හිත අරගෙන වැඩි මේක අවුල් වෙන්න දෙන්නේ නැතුව කයෙහි හිත තැම්පත් කරලා ආයසරයක් අරමුණට දාලා ආයසරයක් විස්තර සහිතව බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට භාවනාවේදී මේ ලැබෙන දෙවෙනි ධානය තවත් විපස්සනාවට මම පසන්ති ධානය. දෙවෙනි ධානයට ගියාට පස්සේ දෙවෙනි ධානය නැගිටලා විපස්සනාට උනන් දාන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය බුද්ධ දේශනාවේ සඳහන් වෙන සම්මා සමාධි කියන එක පෙන්වන්නේ චතුත් අධ්‍යාන සමාධිය. එතනින් තමයි විපස්සනාට දාන්න කියලා. නමුත් ওই සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන ලියපු ලොකු ස්වාමීන් වහන්සේ විපස්සනාට දාන්න පාර පෙන්වන්නේ දෙවෙනි ධ්‍යානෙ. ඒක පිළිබඳව අදහස් කරලා තිබුණා මං හිතන්නේ බිකු බෝධිය තිබුණා. ඒක ඉංග්‍රීසි පොත දැකලා ඥානාරාම ස්වාමීන් වහන්සේ ලාංකික මනසට ගැලපෙන විදිහට දෙවෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ හොඳටම ප්‍රීතිය ප්‍රකටයි සුඛ ඒකාග්‍රතාව සහිතයි. කියන්නේ හිත උද්දාමයටපත් වෙච්ච වෙලාවක් දෙවෙනි ධ්‍යානදී ලැබෙනවා. එතකොට විපස්සනා කරන්න ඕනේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් බලය තියෙනවා, ජවයේ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දෙවෙනි ධ්‍යානයේ ඉඳලා විපස්සනා කතාව කියනවා. පාවොක්සයිඩෝ අනිවාර්යයෙන්ම චතුත් අධ්‍යානට යන්න ඕනේ කියලා කියනවා. නමුත් චතුත් අධ්‍යානට ගියාම උපේක්ෂාව ප්‍රකටයි. ඉතින් එතකොට මේ ඉදිරියට යන ජවය තල්ලු අඩු ගතියක් තියෙනවා. එහෙම නැත්නම් උදාසීන ගතියකට හිත වැටෙනවා. ඉතින් ඒක නිසා පළවෙනි ධ්‍යානයේදී විශාල සටන් තියෙන මොහොත දියත් කරගත්තා වගේ. නමුත් දෙවෙනි ධ්‍යානට යනකොට යම් ස්පාසුවක් තමයි දැනෙනවා. අරමුණේ ඕන වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන් පිට ගියා නම් ආයසරයක් ගන්න පුළුවන්. හැබැයි ඒක හොඳ මේ කුල්මත් වෙච්ච අවස්ථාවක්. හිත සන්තෝෂ වෙච්ච අවස්ථාවක්. අන්න ඒ වෙලාවේදී විපස්සනාට දාන්න පුළුවන්. ඒක ඒ ඒ කාරණාවෙන් අදහස විපස්සනාට යනකොට හිත හොඳටම charge වෙලා තියෙනවා. හොඳටම බල කැවිලා තියෙනවා. මොකද නැත්තම් හසුරුව ගන්න අමාරු වෙනවා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ සත්‍යවිදුසි සා විදර්ශනා ඥාන පොතේ ඔය දෙවෙනි ධ්‍යානයේ තමයි දක්වලා තියෙන හන්දිස්ථාන විදියට. ඉතින් ඒකෙදි පළවෙනි ධ්‍යානයේ තියෙන උපචාරයත් ඇති කියන කතාව අපි මතක් කරගත්තා. එහෙම නැත්නම් මේ ක්ෂණ මාත්‍ර වශයෙන් අරමුණකට දාගෙන ඉන්න පුළුවන් ගතිය තිබුණත් ඇති. ක්ෂණ මාත්‍ර සමාධිය තිබුණත් ඇති. Taman දන්නවනම් මේ පයින් පිම්මට වෙඩි තියන්නේ කියලා හැම උණ්ඩෙම වදින්න නැතුණාට ප්‍රශ්නයක් නැහැ. කලාතුරකින් හරි වදිනවා වටිනවා. හරියට නතර කරපු ඊට වෙලා තියෙන එල්ලෙකට වෙඩි තියනවා වගේ නෙවෙයි. එහෙම නැත්නම් කියනවා ගඟකින් එගොඩ වෙනකොට රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැන්න ඒකට වුණා. ඉතින් මේකේ කිඹුලෝ ඉනවද දන්නෙත් නැහැ, දියසුලි සීනවද දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. ඒ කලබලයට පනිනවා. එහෙම නැත්නම් පුළුවන් ගොඩබිම තියෙන කෙහෙල් කඳන් ටිකක්, ලී කොටන් ටිකක් බල්පටරල් වලින් හදිගත්තගෙන ඒකෙන් පහුරක් හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේ උපක්‍රම දෙකෙන් කියන්නේ පහුරක් හදාගෙන යෑම සමත භාවනාව වශයෙන්ුත් ආවා වටපිට බැලිලක් නැහැ මේ පැත්තේ තියෙන යූරේ තියෙන භයානකම නිසා වතුරට බහිනා වගේ විපස්සනා. ඉතින් විපස්සනාවේදී අනතුරු වැඩි. දියරලියෙන්ද පුළුවන්, සිලුසුලන් එන්න පුළුවන්, දියසුලියෙන්ද පුළුවන්, කිඹුලෝ ඉන්න පුළුවන් මොක් කරන්න දෙයක් නැහැ. මේ පැත්තේ හිටියොත් ඊට වැඩි අනතුරුයි. ඉතින් අන්නේ ගතිය විපස්සනා කරන එක දන්නවනම් විපස්සනා කරනවා නැත්නම් විපස්සනා කියන වචනේ දන්නවනේ චෝදනා කරන්න යන්නේ නැහැ. දැනගන්න ඕනේ මේ මෙතෙන් අපි ක්‍රිකට් ගහන්න ගියාට පස්සේ බෝල දාන මනුස්සයන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ. උට කීයක් කර දෙයිල්ලලා හොඳ හොඳ බෝල ටිකක් දාපන් කියන්න බෑ. එන්නේ මේ පැත්තෙන් කරදරම තමයි. ඒ නිසා විපස්සනා ගිහිල්ලා චර්චුරු ගානවා නම් ඇදේ නිකන් කුඩම් වෙලා යන. යම් බත්තලිය කුඩම් වුණා වගේ. විපස්සනා කාර්යෝ ගා වේවුවා මේව මොකුත් බෑ. යක්කුණ්ඩ බය නම් සෝණ ගෙවල් හදන්න යන්න එපා. ඒ කම්මෝ ගෝචිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. frog jump into the whole pond, plop. ආය වෙන අනම්මනම් කතා බෑ. අනම්මනම් කියන කවුද කවුද උත්තර දෙන්නේ? උඹනේ ඉතින් ඕනකම පරිප්පුව කෑවේ. ඉතින් ඒසයි විපස්සනාට යනකොටම ඒක තියෙනවා සෙල්ලක්කාර ගතිය. ඒක හැබැයි මට්ටම් වෙන්න උපස මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක මට්ටම් වෙන්න අභියෝග ලැබෙනවා. ඒ හැම එන අභියෝගෙම විපස්සනා කියන එක නැවත නැවත අර්ථකතනයක් ලැබෙනවා. සතිය කියනටත් අර්ථකතන ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ සමත භාවනාවේ පෙන්නන මේ මට්ටම් ඔක්කොම ඒ වචන ණයට අරගෙන විපස්සනාදී අත්දකින්න පුළුවන්. තමයි මේ ලස්සනට කළු සුදු වශයෙන් තියාගෙන ගියේ මේ අරමුණේ පළු දෙක ටික වෙලාවක් බලනකොට දෙක සම වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගොරෝසුර තිබුණු ආස්වාද ප්‍රසවාසයේ මධ්‍යස්ථ මට්ටමට තුනී වෙනවා. මේ වෙලාවේදී ජාම බේරගත්තේ නැත්නම් ඕක ඊට වැඩිය තුනී මට්ටමට ගියාට පස්සේ මේක සම්පූර්ණ ගූඪ ධර්මයක් බාටපත් වෙනවා. গুপ্ত ධර්මයක් බාටපත් වෙනවා. කරකොල ඇතරිය වගේ වෙනවා. නමුත් මේ පියවරෙන් පියවර හොඳට වෙන් වෙලා තිබුණ ආශ්වාස ප්‍රශ්වාස දෙක ටිකක් වෙලා බලහිනකොට මේ දෙක සියුම් වෙන බව සරුවචනසේ ඉඟියක් කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති කියලා. ටික වෙලා ගිලා කියන රසං වාස සන්තෝ රසං අස්ස සාමිති පජානාති. අර දිගට වැටෙච්ච ආස්වාසේ කිතියට වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ රචනය, ආස්වාද ප්‍රසවාසයේ පරිණාමය, ආස්වාද ප්‍රසවාසයේ විපරිණාමය දැක ගන්නා සුළු යෝගාවචරය භාවනා කරනවා. ඒ විපරිණාමය දැක ගන්නකොට වෙන්නේ ආස්වාදයේ සහ ප්‍රසවාසයේ තිබුණු සුවිශේෂ ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බොද්ධ වෙන්න පටන් ගන්නවා. අන්නේ බොඳ වීම සතිය කැඩීමක් සමාධිය කැඩීමක් කියලා ගන්න නැතුව මේ ඉදිරි ගමනක් මේකේ සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් එයාට හැම එන අරමුණක්ම සම්මර්ෂණය කරන්න පුළුවන් අරමුණ මූල කර්මස්ථානේ විතරක්ම නෙවෙයි. සද්දයක් ආවත් මෙනෙහි කෙරුවා, ඉතිවිලක් ආවත් මෙනෙහි කෙරුවා, වේදනාවක් ආවත් මෙනෙහි කෙරුවා, හැකි ඉක්මනින් ආය ආනපානට ගියා. ආන්නේ මට්ටමට යනකොට කියනවා පළවෙනි ධ්‍යාන උත්තම උච්ච අවස්ථාව. ඉතින් මේ පළවෙනි ධ්‍යානයේ සමතින් අරගත්තොත් ඒකේ කියනවා පළවෙනි ධ්‍යානය පිළිබඳව <clears throat> උත්කෘෂ්ඨ අවස්ථාවක් තියෙනවා. උද්දට්ටම පුහුණු කරන කෙනෙක් ඉන්නවා. මධ්‍යස්ථ අවස්ථාවක් තියෙනවා. ඕලාරික අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හොඳටම දිනු කරගෙන ගිය එක්කෙනෙක් ධ්‍යානයෙන් පිරෙන්නේ නැතුව ගියොත් මහා බ්‍රහ්ම කියන ලෝකේ උපදිනවා. මධ්‍යස්ථ ප්‍රාණ දිනු කරපේකනක් බ්‍රහ්ම පුරোহিত කියන ස්ථානයේ උපදිනවා. යාන්තන යන්තන් සම්පදම් කරගෙන යන කට්ටියට බ්‍රහ්ම පුරෝ ආරිසජ්ජේ තමයි හම්බෙන්නේ. මට්ටම් තුනක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ මට්ටම් තියා මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන අතර වෙනසවත් ඔය හිතන තරම් ලේසි නෑ. ඉතින් හුඟ දෙනෙක් කියනවා මට මේ ධ්‍යාන ලැබෙනවා කියලා කිසි කෙනෙකුටවත් බෑ ඒක අභියෝග කරන්න පිළිගන්නත් එපා. මොකද මේ චිත්තචෛතසික ධර්ම. ඒ කෙනෙකුට අවශ්‍ය නම් මේක සමත වශයෙන් ලැබිච්ච ධානයක්ද නැත්නම් අර්පණ වශයෙන් ලැබිච්ච ධානයක්ද එහෙම නැත්නම් මම උපචාර මට්ටමේ ඉන්නවද කියලා ඒකට කියනවා සමත පැත්තේ බලන කෙනෙකුට නම් ආස්වාස් ප්‍රසවාසයේ මෙච්චර වෙලා ඉන්න පුළුවන් නම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට්ටමට ඒක දියුණු කරන්න කියලා විනාඩි 5ක් කියොත් 5ක් ඉන්න ඕන 10ක් කියොත් 10ක් ඉන්න ඕන 15ක් කියොත් 15ක් ඉන්න ඕන ඔහොම කළා උප්පරීමේ යන්න බලන්න කියනවා පැය එකහමාරක් විතර වගේ නංවා ගත්ත අරමුණෙහිම පිට යන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් අපි ඒකට කියන වශී කරනවායි කියලා එහෙම නැත්නම් සිද්ධි කරනවායි කියලා අදිෂ්ඨාන කරපු වෙලාවට ඉන්න පුළුවන්. ඒ කියන්නේ නීවරණ මොනක්වත් ආවට එකටවත් හොස්ස කරන්න ඉඩ තියන්නේ අරමුණේ පවත්වන්න පුළුවන්. අන්නේ විදිහට මේ පළවෙනි ධ්‍යාන මට්ටමට ගියට පස්සේ හොඳට අදිෂ්ඨාන කරමින් කියන කියන වෙලාවට ඉන්න ගණ්ඩ නම් මේ වගේ නේවාසික භාවනාවක්ම වෙන්න ඕන. ගෙදරට පැය දවසට පැයක් හමාරක් කරලා ඊටු පැය ටික ගෙදර දොර වැඩ කරනවා නම් අර වශී භාවය ගන්න බෑ. අන්නේම ගත්තට පස්සේ එයාට පුළුවන් වෙනවා අදිෂ්ඨාන කරපු කාලෙන් එළියට ඇවිල්ලා මං මේ අදිෂ්ඨාන කරගෙන ඉන්න වෙලාවේදී තියෙන හිතයි දැන් තියෙන හිතේ අතර වෙනසක් තියනවාද කියලා. දැන් මේ තියෙන හිතට නීවරණ බලපෑම තියෙනවා. අරකේ ඉන්නකොට නිකම් බුලට් ප්‍රූෆ් චේම්බරයක් අතර හිටියා වගේ. එහෙම නැත්නම් බංකරයක් ඇතුලේ හිටියා කියලා දන්නා යුද්ධ ගියාට මට බෝම්බ වදින්නේ නැහැ කියලා. අන්නේ හිත් දෙක ධානයක ඉන්න හිතයි ධානයෙන් ගැලවුණාට පස්සේ හිත් දෙක සංසන්දනය කරන බලනවායි කියන එක නිකන් quality test කරනවා වගේ. ඊට පස්සේ ඒකත් හරිනම් මේ ධානය ඇතුලේ ඉන්නකොට දැන් ධානයෙන් එළියවිල්ලා බලනවා ධානය ඇතුලේ ඉන්නකොට මේ කියන විතක්ක ਵਿਚාර පීචිසුඛ ඒකාග්‍රතාව කියන ධානාංග ටික මට වෙන් කරලා දැනගන්න පුළුවන් කියලා. ඒක ඒක ඇත්තටම අනුමාන ඥානයක්. එහෙම නැත්නම් ණය විපස්සනාවකින් නැත්නම් හිතා බැලීමකින් කරන දෙයක්. ඉතින් ඒ තරම්ම ෂාප්පට මම ඉන්න කොටයි නැති කොටයි හිතේ தত্ত্ব දෙක මෙහෙමයි. ඉන්නකොට මේ මේ ධානාංග තිබුණා. ඒ ධානාංගකින් අනිත් ධානාංග වෙන් වෙන හැටි මේකයි කියන තරම් විශේෂ ඥානයකට ආවේ නැතුව දෙවෙනි ධ්‍යානට යන්න එපයි කියලා කියනවා. ඒක ධානයක වපසාරිය හොඳටම දන්නේ නැතුව දෙවෙනි ධානයට ගියාට ඒකේ අධිකාරී ශක්තිය බුද්ධියක් අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහසේ පාවොක්සයිඩ් සාංශකව භාවනා කරනකොට ඒ ධානයකට ගෙනියලා ඒකේ පුළුවන් තරම් වශී කරනවා. කරලා කරලා කරලා කරලා ඒක තහවුරු කරගන්න තමයි දෙවෙනි එකට යන්න හදන්නේ. ඉතින් ඒක නිසා එකින් එකට එකින් එකට මාරු වෙනකොට ධානයෙන් ධානයට මාරු වෙනකොට හදිස්සිය ගියාට කකකක හරියටම මේක තහවුරු වෙලාද නැද්ද කියන්න බෑ. ඇති ඒක නිසා ඒක සාමාන්‍යයෙන් ඒ වශීකිරීමේ කතාවට ආපුවාම වෙනම එක ගිහිව ඉඳගෙන දහසකුත් වැඩ ඇතුවක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒකටම කැප වෙලා මන්ත්‍රයක් ජප කරන්න වගේ ඒකට යනවා ආපහු වෙනවා ඒකට යනවා ආපහු වෙනවා එහෙම දිගින් දිගටම දිගින් දිගටම කරන්න. කරන්න බෑ කියලා එකක් නැහැ. කරන්න පුළුවන් ඒ සඳහා අප කැප වෙලා කරන්න ඕන. දැන් මේ විපස්සනා ක්‍රමෙදි කියන්නේ එච්චර වශී කරගන්න ඕනේ නෑ. නැත්තම් අපි කියනවා අර්පණා මට්ටමට යන්න ඕනේ. මට වරින් වර වරින් වර අරමුණේ බොහෝ වෙලා පවත්වන්න පුළුවන් ගතියක් තියෙන එක වැඩෙන ගතියක් තියෙනවා නම් අපිට අර්පණා සමාධියක් අවශ්‍ය කරන්නේ අපිට පුළුවන් ඒක පාදක කරගෙන එක්ක විපස්සනාට යන්න එහෙම නැත්නම් අරමුණේ තව විස්තර බලන්න. ඒ නිසා මේ දෙක ක්‍රම දෙක මම දන්නවා මේ හෙට තියෙයි ප්‍රශ්න 60ක් විතර වගේ. ඔද ඔක්කොමලා මේ අද්දරට ඇවිල්ලා තියෙන්නේ මන්ට මේ පළවෙනි ධ්‍යානෙ තියනවාද දෙක තියනවාද මම ඉන්නේ සම්මස්තර ඥානේද මං ඉන්නේ මම මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇදලා දාන්නේ මේ. මම දන්නවා. නමුත් මොන කරන්නේ මේ සාසනයක වැඩ කරනකොට දන්න කෙනා දැනගත යුතුයි. ඒක ඔක්කොටම ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මේ ඒ තරම්ම සාරගර්භ විස්තරතෝගයක් අපි ළඟ තියෙනවා. එන්න ලොකු මේ දැනුම් පොදියක් තියෙනවා. මේ අපි එක එක විශේෂේෂ්ඨ වල තියෙන දැනුම වගේ ඒක සුද්ධ කරන සුද්ධ කරන ගියාම මේ කොණ්ඩේ කෙස්කස් කෙස්කස් බේරන්න වගේ සුද්ධ කරගෙන යන්න ඕනේ. හැබැයි ඒක පාඩුවක් වෙන්නේ ඒ මුලින් මුලින් යනකොට හොඳට ඉවසිල්ලම සුද්ධ කරගෙන ගියොත් මොකද පැටලුණාට පස්සේ ඕනෙම දවසක තමන්ට තමන්ම හදා ගන්න පුළුවන්. එහෙම නැතුව තමන් පිළිබඳව ඕවර් එස්ටිමේට් කරගෙන දැන් මම මෙහෙම ඇති කියලා හිතාන කියලා වැටුනොත් ලොකු චිත්ත පීඩාවකට වැටෙනවා. අනේ මම මෙහෙම මෙහෙම හිටියා අර අසවලටත් කියලා තිබුණා අසවලටත් කියලා තිබුණා බලනකොට නෑනේ. ඉතින් ඒක මේ සාසනයකින් කරගන්න කරදරයක්. අදි තක්සීරුවට ගිහිලා. තක්සීරුවට යන්න ඕනේ එක ගුරුවරෙක් ඕනේ. එහෙම නැත්නම් කෙනෙක් ළඟට ගිහිල්ලා හොඳට මේ තියෙන තොරතුරුත් එක කටයුතු කරන්න ඕනේ. ලොකු සංහස කියනවා මේ 1940 ගණන් වල 50 ගණන් වල මේ තොරතුරු මතු කරගන්න ගත්ත ප්‍රයත්නයක් කිසිම පොතක් තිබුණ නැතිලු මේ විස්තර සහිතව යම් යම් පොත්වල පුස්කොළ පොත් සුද්ධ කරලා බලනකොට පුංචි පුංචි කෑලි තියෙනවා ඔක්කොම එකතු කරලා තියෙනවා එකතු කරලා තමයි පස්සේ මහසි ගුරුවරු ආවට පස්සේ ඒගොල්ල පොඩ්ඩක් මේකේ සිටියම කියලා දීලා තියෙනවා ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට හිත යන යන තැන පිළිබඳව පොත් ලැබීමක් තියන්න පුළුවන් නම් හරියටම අරමුණ නෙවෙයි කොයි අරමුණට ගියත් පොත් ලැබීමක් තියන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සම්මස්සන ඥානය කියලා. මේ සම්මස්සන ඥානය හරි වැදගත්. විපස්සනා පැත්තෙමුත් වැදගත්. සමතේදී නම් කියන්නේ හිත පිට යන එක හොඳ නෑ කියලා. පුළුවන් තරම් අරමුණේම තියන එක. නමුත් විපස්සනා කරනකොට කියනවා මේ මගේ හිත ඉඩක් දුන්නොත් කිසිම චාරයක් නැහැ. පුදුමාකාර අත්ෙන් අතට පැනලා යනවා. නමුත් භාවනාවේදී කරන්නේ යන තැන පොත් ලැබීමක් කරනවා. මේක කොහෙද කොහෙද යන්නේ කිය. යන යන තැන දැන් ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ඕගොල්ලන්ගේ සෙල්ෆෝන් එක තියෙනවා නම් Google කම්පැනි දන්න ඔයා කොහෙද ඉන්නේ කියලා. ඒක පිළිබඳව මේ ඕගොල්ලන්ට ආදරයට නෙවෙයි සෙල්ෆෝන් එකක් දීලා තියෙන්නේ. කාර් එකේ ස්විච් එක තියෙනවනේ ලොක් කරන එක. ඒ ස්විච් එක තියෙනවනම් ඕනේ තැනක අහවලා ඉන්නේ අහවල් තැන කියලා දාන්නවා. ඩ්‍රෝන් එකක් ඇවිල්ලා මීටර් දෙකක් ඇතුළත බෝම්බයක් දාන්න අපි ටාගට් වෙලා ඉවරයි. ඉතින් අපි නම් හිතනවා අම්මා සුද්ද අපි වෙනේ සෑහෙන පරිේෂණ කරලා අපිට ෆෝන් එකකුත් දීලා තියෙනවා, කාර් එකකුත් දීලා තියෙනවා, කාර් එකේ යතුරු තියෙනත් දීලා තියෙනවා. ඒකෙන් ඕඩ දෙයක් බලන්න පුළුවන් කියලා. අපේ ආදරයට නෙවෙයි අපිව ඩිටෙක්ට් කරන්න. අන්නේ ටික අපිට කරන්න පුළුවන්. මගේ හිතට යන්න ගන්න ඕන තැනක. උඩ පොඩි චිප් එකක් හයි කරලා යවනවා. චිප් එකේ යන යන තැන ඔක්කොම ට්‍රේස් වෙනවා. ඒකට කියනවා සම්මස්තර ඥාන කියලා. ඒකට බලනකොට අපි එක එකෙක් ගත්තොත් නැත්නම් එක එකක් ගත්තොත් පුදුමාකාර සවර්මක් කෙලින්නේ. නන්නත්තර වීමක් නන්නත්තරයි. දන්නව නම් දන්නව නම් මේක මේ මගේ හිත මේ තරම් නොසැන්ඩාල නොකෑමනා දහබදුරා පට්ටපඳුරු හිතක් කියලා කිසිම කෙනෙකුගේ දොස් හොයන එකක් නැහැ. මගේ හිතත් මෙහෙමනම් මෙච්චර සිල් අරගෙන මෙච්චර භාවනා කරලා මෙච්චරත් කටයුතු කරන මගේ හිතත් මෙහෙමනම් වැද්දෙක්ගේ හිතක් ගැන තිරිසනෙක්ගේ හිතක් ගැන මිත්‍යාදුස්ගේ හිතක් ගැන කුමන කතාවක් අපි ඒක කොච්චර අමතක කරන්න ඕනද කියලා බලන තව කාගරි දෝෂයක් කියන්නේ ඒ වගේම අපි ගැන චරිත සාහිතක හිතා ගන්න මමත් පොරක් කියලා. එමෙ හිතනවා නම් පිස්සු. එච්චරයි කියන්නේ තියෙන්නේ. මේක දන්නවනම් සම්මස්න ඥානෙට ගිය කෙනෙක් දන්නවනම් හිත ගහන රෝන්දේ සතුටට කාරණාවක් තියෙනවා. හැම කෙනාගේම හිත එකයි. ඕයෝකේ ගෑනු පිරිමිකන් ඔය උගත් නුගත්කම් පොහසත් සපත්කම් පැවිදි උපැවිදි මොන්න බයිලාවක්වත් නැහැ හිතට. එකක්වත් හිතට වළංගු නැහැ. ඒක නිසා අපි බයයි මෙයා ගහන බඩපිනුන් ටික බලන්න. බලාගෙන හිටියොත් ටික වේලාවක් බලහිටියොත් පේනවා මොන්නම විදියෙන්වත් ප්‍රමාණ කරන්න බෑ. මොනම විදිය ප්‍රමාණ කරන්න බෑ. යාළුවෙකුට කතා කළොත් මචං කොහොමද මචං මගේ හිතනම් මෙහෙම ඔබ හිත කොහොමද කියලා එච්චරම තමයි මචං. අර කෙල්ලොත් එක්කම ඉන්න කොල්ලෙක් හිටියලු. ඉතින් ඒ ඒ කොල්ලෝ කෙල්ලෝ කෙල්ලෝ කෙල්ලිනුට කුණු වරප කතා කරනවා. කොල්ලෙන් ඇහවලු මේ දැන් අපි කතා කරන වට දැන් තේරෙනවනේ. කොල්ලෝ කොල්ලෙක් තිච්චහත් එහෙමද කියලා. අර කොල්ල කෙවලු ඔව් කියලා. ඒතර කෙල්ලෝ කෙල්ලෝ කොල්ලෝ ඒ තරම කොපාඩිද කියලා ඇහුවා. කොයි එකත් කුපාඩි තමයි. කෙල්ලෝ කිසිච්චාම කෙල්ලෝ හිතනවා උන් තරම් කුපාඩි නෑ කොල්ලෝ කියලා. කොල්ලෝ කිසිච්චාම කොල්ලෝ හිතනවා කෙල්ලෝ එච්චර කුපාඩි නැතුව ඇති කියලා. යට යට තට්ටුවේ ගණ්ඩ දෙයක් නෑ. ගණ්ඩම දෙයක් නෑ. ඉතින් ඒක හෙලි කරන්න පුළුවන් නම් ඒ කොච්චර කක්කාවක් තිබ්බත් යට කක්කම තමයි. ආයේ හත් අවුරුද්දක් අයින් කරපු නැති කක්කවලත් යට තියෙන්නේ. මේක අවුවට දැම්මොත් දවස් තුනෙන් කොම්පෝස්ට් වෙනවා. ඒක දන්නේ නැහැ ඕගොල්ලෝ. ඔය උඟා කක්කා වැඩි වෙන්න වැඩි වෙන්න ඉරේලියට දාපු ගමන් ඒක සුපර්බ් කොම්පෝස්ට් එකක්. අපි මේ කරන්නේ ඉරේලියට නම් පෙන්නන්නේ ඇතුළෙම තියාගෙන මේ ආත්මෙන් ඊගාව ආත්මෙට ගෙනියනවා. දැන් රැයට පුතිය ගත්තාම හෙට උදේම බලනවා කක්ක පැකට් එක තියනවාද කියලා. ඒක නම් ඔන්න පිස්සු නෑ. නැත්නම් හෙට උදේ වෙනකොට කක්ක පැකට් එක නැත්තම් පිස්සු තමයි. මම නෙවෙයි. එහෙනම් මේ වෙන කෙනෙක්. නිසා මේ කක්කහවට තියෙන ආදරේ ඒ විදිහටම බලන්න ඒක නිකන් පොඩ්ඩක් ඒකේ ඉංගම් පොඩ්ඩක් බලන්න මා ඉංගම් බලන්න කොයි කොහෙද මෙයා දුවන්නේ කියලා ඒක කිසිම ගෑනු පිටිම කමක් නැහැ ඒක හොඳට තේරෙනවා අපිට හීන පේනකොට කිසිම හීනක බයලජ්ජාව නැහැනේ හීනෙට බයලජ්ජාව ආදාල නැහැ නැගිට්ටට පස්සේ බයලජ්ජාව එනවා හීනේදී වෙන වෙනදී වෙන්නයි දැන් හොඳට බොන මිනිස්සුන් අහන්නේ බිව්වට පස්සේ ගාලල්ල. ඌ කියන්නේ මචං මේ කෑවට බිව්වට පස්සේ කරපුවා කියන්න එපා වැඩක් නැහැ. ඒ බීලා කරපු වැඩේ කියලා. ඒ නිසා පිරමින්ද මානසික අසහනේවා ටිකක් අඩුයි. මොකද සර බීම ටිකක් බීලා බුදිය ගත්තට පස්සේ කාටට දෙයක් කොම්බට දෙයක් ගන්න බැන්න ගත්ත රණ්ඩු කෙරුවා ඉවරයි. ගෑනු කට්ටිය හැබැයි ගෑනු කට්ටිය දැන් තැහෙන්න බොනවා. ඒක දන්නේ නැහැ. ඒගොල්ල අරක යට කරගෙන ඉන්නවා. සම්මසන ඥානෙදි කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා පොද්දුවේ කතා කරලා කියනවා අරමුණට හිත දාපුවම මට මේකයි වෙන්නේ. සක්මන් කරන්න ගියාම මට මේකයි වෙන්නේ. බත් කන්න ගියාම මට මේකයි වෙන්නේ. දත්මදින් ටිකේදී මට මේකයි වෙන්නේ කියලා අපි කතා කරුවොත් ඒ බුද්ධ ශාසනය කියන මේ වේදිකාවේ පුදුමාකාර විදිහට මේ වගේ තියෙන විසගතිය නැති වෙලා මේක නිකන් කොම්පෝස්ට් එකක් එළියට එන්න පටන් ගන්නවා. අපිට තේරෙනවා මනුස්සකම කියන එක. පසංගන කොටසක් තියෙනවා. අපි මේ ප්‍රසිද්ධිය කියා පානවා නෙවෙයි. මෙන්න මෙහෙමයි මගේ හිත මෙහෙමයි කියලා කවම කවදාකවත් කාටවත් එක 100 100ක් හෙලි කරන්න බැරි. ඒක තමයි පෞරුෂත්වය මේ පුද්ගලිකත්වය කියන්නේ. පුද්ගලිකයි රහසිගතයි. ඒ කියන්නේ මේ කක්කාට ආසාවක් තියෙනවා. මේක එළියට දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මයගේ විතර කක්කා ඉතින් ඒ කියලා මං කායිමත් කද්දාකත් හිතුවේ නෑ මොකද හිතාමතා පව් කරපු එකෙක් මං. නමුත් මේ ශාසනයක් ලැබිලා ඔය කාට හරි දන්න කෙනෙකුට කිව්වොත් මෙන්න මෙහෙමයි මගේ කියලා මට පේනවා ඒ තරමටම පිරිසිදුවක් සිද්ධ වෙනවා. හෙලි කරපු පමණටම පිරිසිදුවක් සිද්ධ වෙනවා. unreserved මොකක්වත් නැතුව හෙලි කරගන්න පුළුවන් නම් ඒක මොකුත් නැහැ නිකන් පුදුම පිරිසිදුකමක් එනවා. ඉතින් ඒ වගේ වටින අවස්ථාවක් තියේදී තමයි අපි මේ පුද්ගලික රහසිගත කරගෙන මේ කක්කාරක්කනේ ඉන්නේ. අන්න ඒකට Tamanටම Taman විවෘත වීමක් ওই සම්මසන ඥානදී සිද්ධ මගේ හිත මේ වගේ අරමුණක බැඳලා තිබුණේ නැත්තම් සාසනයක් නැත්තම් සතිය කියන එක නැත්තම් පන්නි කර වැද්දෙක් ඉන්නේ ඇතුලේ. එහෙම නැත්තම් උර්ගෙක් ඉන්නේ ඇතුලේ. ඌගේ නෑ ඔය අනුකම්පා විරහිත නෑ අහුවෙච්ච ගමන් පණ තියෙන එක කන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක දකින්න එක හොඳ නෑ කියලා තමයි සදාචාරවාදීන් කියන්නේ. බුදුජානන්තේ සඳහන් කරන මේක තිබුණට වැඩිය තියෙන බව දන්නවනම් මන්තුල ජීවත් වෙන්නේ නැහැදිච්ච එකෙක්. අශිෂ්ට කෙනෙක්. ඒක හේලි කරනකොට තමයි අපි මේ වගවීමක් වෙන්නේ සදාචාරාත්මකව. ඒක වෙන්න සම්මස්න ඥානයක් එහෙම නැත්නම් ඇතුලේ බොත් බැීමක් කරන්න ඕන. අපි හිතනවා ඒක පොත් ඇබ්බුවට කමන්නේ ඒක දැක්කොත් කවුරු හරි විනාතයි. ඇතුලේ තියෙන එක දැක්කොත් එහෙම හැබැයි බලනකොට ඒ හොරෙන් උසගෙන බලන එකගෙත් ඇතුලේ එහෙම තමයි. ඒක ගැන වැඩි බය වෙන්න දෙයක් නැත්තේ නෑ. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ පුදුම සහෝදරකමක් එන්න පටන් ගන්නවා. අපිට නෑ හංගන්න දෙයක් නැත්තේ නෑ. හැබැයි ඔය සම්මතර ඥානයේදී සවිස්තර පේන්නේ ඔක්කොම තියෙන්නේ පදාත වශයෙන්. කොටස් වශයෙන් ඒක දිගේ සම්මසන ඥානෙ ඇවිල්ලා මොන්න දේ මතුවලා ආවත් මම මේක සතියෙන් බලන එක විතරයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේක වර්ග බෙද කරන්න යන්න එපා. හොඳ නරක බෙදන්න යන්න එපා. මේ කක්කවලට එළියට එන්න ආරින්න. එහෙම නැත්නම් මේකට කියනවා ගොජේට එළියට එන්න ආරින්නේ කියලා. ඊට පස්සේ තමයි යාට තේරෙන පටන් අරගන්නේ මේ කිසිම දෙයක් ආවට වැඩි වෙලා හිටින්නේ නැහැ. එන්නව නැති වෙනවා. එනව නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒක පැන්නට පස්සේ ඒ සම්මස්තර ඥානය පිළිබඳව ලොකු විශ්වාසකින් එනේන අරමුණට එන්න දීලා වර්ග කරන්නේ නැතුව තෝරන්න බේරන්න නැතුව හිටියට පස්සේ වෙන්නේ ඒව ඔක්කොම එන්නේ යන්න. ඒ ඇවිල්ලා යන්නේ හැම වෙලාවෙම කැතැසිස් එකක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විරේචනයක් සිද්ධ වෙනවා. සුද්ධියක් වෙනවා. අන්නිතර ඉස්සරහට ගියාට පස්සේ යා මේ මතු උනාට කිසිම දෙයක් තියෙන්නේ නැති බව තේරුම් ගන්න. මොනම දෙයක්වත් තියෙන්නේ. තියෙන්නේ අපි අල්ල බදා ගන්න නිසා. එන හැමදේම එන්නේ යන්න. අපි ඒකෙන් සමහර කොටස් අල්ලන කියනවා මේක මට විශේෂයෙන් වැටුණා මේක මගේ මේක මගේ හතුරගේ හරි මේ කියලා අර ආසේ අනුසේ ඥානවල තියෙන කොකු හැටියට තොගෙන් මොකක් හරි අල්ල ගන්න. එහෙම අල්ලගත්තේ නැත්නම් ඒව එන්නේ යන්න. අන්න ඒකට සූදානම් වෙන ගතිය තමයි ඔය විචක්ක ਵਿਚාර මුකුත් නැතුව අරමුණ දිහා බලාන ඉන්නවා. අජත්තං ඒකෝදි භවං සම්පදානං. ඇතුළත හොඳ පිරිසුදු ගතියක් ඉන්නේ මට බුද්ධ ශාසනයක තියෙනවා. සතිය තියෙනවා. සමා මේ සීලේ තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. එන එකක් වරෙන් කියලා. එතකොට පේන්න පටන් ගන්නවා මේකේ මොන්න තරම් වේගයකින් එන යන නිකන් ගේට් කීපර් කෙනෙක් ගොඩාක් මිනිස්සු යන්නේ තැනක් බලා ඉන්නවා වගේ. මොනම දෙයක්වත් තෝරලා බේරලා වැඩක් නැහැ. ඒ තරම්ම ගනුදෙනු සිද්ධ වෙනවා මේකේ. ආන ඒක දිහා බලනකොට මේ Taman බලාන හිටපු දේ නිකන් අංශු රාශියක් විතරයි. ඒකේ සීමාවල් අරීමේ නෑ. අපි ඔය නංවනන් දැම්මට මූල ලක්ෂණය මොනවත්ම දෙයක් නෑ. ඒකේ තියෙන ක්‍රියාශක්තියක් තියෙන. අන්නේ ක්‍රියාශක්තිය දිහා බලාන ඉන්නකොට ඒ ක්‍රියාශක්තිය සහ හිතේ ශක්තිය දෙක පුදුම විදිහට සම්පාත වෙන්න පටන් ගන්නවා. හිතත් ඒ ගානටම ක්‍රියාවත් වෙනවා. නැත්නම් කාර්යක්ෂම වෙලා අර හිතේ පද්ධතියේ නැත්නම් සංසිද්ධිය ක්‍රියාශක්තියත් එක්ක වෙච්චාම මමයි ලෝකය දෙකම එකයි. වෙන සිද්ධියම තමයි මම කියන්නේ. ඉස්සලා සිද්ධිය සහ බලන්නෙක් ඉන්නවා. දැන් නැහැ. බලන හිතයි සිද්ධියයි දෙකම එක වෙන්න පටන් ගන්නවා. ඒක පිළිගන්නම කැමති නැහැ යෝගාවචරය. යෝගාවචරය පුළුවන් තරම් බලනවා නෑ ඒක එතන තියෙන්නේ මම මෙතන ඉන්නේ ඒක ඒක මම බලන කෙනා කියලා වෙන් කර ගන්න හදනවා තාක් අර මෙනෙහි කිරීමේ අඩුපාඩුව ගන්නවා. මෙනෙහි කරන වැඩිකම අවාසියට හිටිනවා. කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැතුව වෙන දෙයකට ගොජ දාන්න ඇරලා නැත්තම් බත්තලිය පැහෙනකොට වගේ පැහෙන්න ඇරලා බලාගෙන හිටියොත් අපිට පේන පටන් ගන්නවා එවැනි බැල්මකදී මේ සංසිද්ධිය සහ මං අතර දුරස් වීමක් වෙනවා. මේ සංසිද්ධියට අත දාන්නයි තෝරන්නයි ගියෝ සමීපස්ත වීමක් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කර කර ඉන්නකොට රත් වෙනවා. මම මේ රත් වෙන්නේ කනද නාසයද දිවද කයද බඩද කියලා හෙව්වොත් ඕක ලෙඩක් වෙනවා. නෑ මේ රත් වෙන බව, රත් වෙන ගතිය, රත් වෙන ස්වභාවය. කයට සම්බන්ධ කරන්නේ නැතුව රත් වෙන ස්වභාවය බලන්න පුළුවන්. කම්පන චංචල වෙන ස්වභාවය. ඒක කයට දාගත්ත ගමන් ආතතියක් වෙනවා, බයක් වෙනවා මේක ලෙඩක්ද කියලා දන්නේ නැහැ කියලා. මේක මේක භාව ලක්ෂණයට දැම්මොත් ස්වභාවයට දැම්මොත් ගතියට දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න බෑ. අපි ළඟ තියෙන පුදුම ආසාවක් අයට. අපි ළඟ තියෙන පුදුම ආසාවක් ජීවිතේට ඒ නිසා අපි එනේන දේවල් ඔක්කොම අර බබාගේ භාෂාවට දාගෙන කන රත් වුණා, ඔළුව කරයක කියවුවා කියලා හැම එකටම ශරීරාංගයක් කිට්ටු කරනවා. කවදා හරි යෝගාවචරය එහෙම නැතුව මේ සිද්ධිය දිහා බලහින්න පටන් අරගත්තොත් ඒක තීරෙන්න පටන් ගන්නවා අහල්ලපු gedara වැඩක් වගේ තමයි පේන්නේ. මගේ gedara නෙවෙයි. වැඩ රාජකාරී කොටසක් යනවා. අන්න එතෙන්ද යන්න භාවනාවෙන් නම් කිසිම බාධාවක් නැහැ. අර ජං ප්‍රදේශයක් මගේ අන් ප්‍රදේශේ මගේ නෙවෙයි කියලා මේ පෘථග්ජනයාගේ තියෙන අල්ලන ගතිය නිසා අර සංසිද්ධියට පිපෙන්න ඉඩ දෙන්නේ අපි. ඒක තමයි විපස්සනාදී වෙන්නේ. ඒක තමයි ඔය දෙවෙනි ධ්‍යානයේට යනකොට මෙනෙහි කිරීමකින් තොරව පද්ධතිය දිහා බලන්න කිව්වව යෝගාවචරයට අමාරුයි මේ කැක්කම පිපුරුම එන එක ශරීරාංගයකට නොදා බලන්න. එහෙම නැත්නම් ආත්මයකට හේතු නොකර බලන්න. එහෙම නැත්නම් මේ විශ්වගත කරලා බලන එක නැත්නම් ධාතු ගුණ බලනවා කියන එක අමාරු. අපි අර පුරුදු කරලා තියෙන්නෙම ඒක මම කරගෙන මගේ කරගෙන මගේ ආත්මේ කරගෙන. ඒ නිසා මේක ලක්ෂ කෝටි වාරයක් වෙද්දී ස්වභාව ලක්ෂණයක් ගතියක් එහෙම නැත්නම් භාව ලක්ෂණයක් මේක දිහා දැක්කට ඇස් නැත්තේ වගේ බලන්න එකයි තියෙන්නේ. ඇහුණට නැහැ වගේ බලන්න. දැනුණට නොදැනුණා වගේ බලන්න. අන්නේ විදිහට මේ Taman තුලම සිදුවෙන මේ දේ වෙන කෙනෙක්ගේ වගේ බලනවට බුදුජානසිත තථාගතන පරතෝ සංකල්පෙන් බලන්නේ. පර කියන්නේ වෙන කෙනෙක්. ඒ නිසා Taman Taman දිහාම දැන් වෙන දෘෂ්ටි කෝණයකින් බුදු කෙනෙක්මයි දිහා බලා ඉන්නා වගේ රහතන් වහන්සේ නමක්මයි දිහා බලා ඉන්නා වගේ ආර්යයන් වහන්සේ නමක්මයි දිහා බලා ඉන්නා වගේ සංසිද්ධියට වෙන්න අරිනවා වෙන දෘෂ්ටි කෝණයක් දාලා ඉතින් මේකට පුදුමාකාර මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. පුදුමාකාර කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. අපිට පුළුවන් නම් වීදුරු ගයක් ඇතුළේ ඉඳගෙන ඇඳුම් මාරු කරන්න බෑ අපිට බෑ. ඒකට හොඳම නිදර්ශනය තමයි අපිට ඇඳුම් නැතුනොත් කොච්චර ලැජ්ජාවටපත් වෙනවද? මම මේ කිව්වයි කියලා ඇඳුම් ගලවන්න නම් එපා. ඔන්න මම මෙනිකමට කියන්නේ හරිද? නමුත් අපි ඇඳුම් අඳින්න පටන් ගන්න අවුරුදු කීයද? අවුරුදු 6ක් යනකම් අපි ඒත් හෙළුවෙන් හිටියේ. වැද්දා හිටියේ කොලාතු ඇඳගෙන. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි ඒකෙන් කොච්චරක් ප්‍රශ්න හදාගෙන තියෙනවද? ඇඳුම් මෝස්තර ගෑනු ඇඳුම් පිරිමි ඇඳුම් කොලාතු වඳින කාලේ මොනක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් ඇඳුම් ගැලවිලා වෙනාට පස්සේ මහ විශාල වෙනසක්. ඉතින් අර සම්මතන ඥාණයෙන් ඉහළට යනකොට ඇඳුම් ටික ඔක්කොම ගලවලා යනවා. අපිට පේනවා අපේ නිර්වත අපේ ප්‍රകൃතියේ ඉතින් මේක දැන් වහගෙන මේ කරන රූපලාවන්‍ය සහ රූප සුන්දරී තරඟෙද එහෙනම් ඇත්තද මේකේ තියෙන කියලා බැලුවොත් අද මිනිස්සු පුදුම බයයි ඇත්ත දකින්න. ප්‍රകൃතිය දකින්න පුදුම බයක් තියෙන්නේ. ඒ විනෝඩි මේ ආලවට්ටම් කරලා උපදාගෙන ඒව අතර තරඟ පවත්වමින් ගත කරන මිසක්කා ප්‍රകൃතිය නෑ. වෙන විදිහකට කියනවා නම් අද මනුස්සයර common sense තමයි most uncommon thing. කිසිම කෙනෙකුට සාමාන්‍ය බුද්ධිය නෑ. ඒ තරම්ම මේක මේ සංස්කෘතියයි සමාජ ධර්මයි අන්දලා අපි ඇඳගෙන ගත කරන ජීවිතය. ඒ නිසා අඩු ගානේ පරිේශන මට්ටමකින් හෝ හුදකලා වෙන්න බයයි. ඉතින් ඒක හොඳට පේනවා. මේ වෙන සිද්ධිය දිහා මෙනෙහිගෙන කිරීමකින් තොරව බලන්න ගියොත් ඕක භාවනාවක් වෙන්නේ නැහැ කියලා කියනවා. just being විකල්පයක් වශයෙන්වත් කරන්න කැමති. කින මොකක් හරි මේ වෙලාවේ ජපමන්ත්‍රයක් හරි මම මතුරු මතුරු ඉන්න තියෙනවනම් නවගුණ වලක් හරි ගණන් කර කර ඉන්න තියෙනවනම් බුද්ධානුසතිය හරි කරන්න තියෙනවනම් මෛත්‍රී හරි කරන්න තියෙනවා කියලා අර්ථය අර තියෙන මේ තරල භාවය කඩාගෙන ඇදගෙන යන්න හදනවා. ඉතින් ඒ නිසා විපස්සනාවක් අඳුල්ලා දෙනකොට සරුවච්චන් වහන්සේ එවකට ලෝකෙ තිබුණ සියලුම ආගම් වල සීමාවල් කඩලා දාලා ඇත්ත ඇති හැටියට දැකීම ඒක නිසා මේ පච්චේ පරිග්ගා ඥාණයෙන් එහාට තියෙන ඔක්කොම යථාව දර්ශනේ යථාභූත ඥාන දර්ශනේ එහෙම නැත්නම් සම්මා දර්ශනේ කියලා ඇති හැටිය දැකීම මේකට කියන්න තියෙන්නේ නිර්වතින් බලනවා කිය. ඇති දේ දිහා නිර්වතින් බලන. හරි බයයි. බුදුම බයක් තියෙන්නේ අපි හරියට මේ ඇඳුම් එක්ක ඉපදිලා වගේ. මේ පස්සේ දාගත්ත ඇඳුම අපිට කරදර කරලා තියෙන. ওই වගේම තමයි ඔය PhD එක, MSc එක, BSc එක දාගත්තට පස්සේ ඌ අමුතුම යකෙක්. විභාගේ පෙළෙන එක හොඳයි කියලා හිතනවා. ඒ වෙනකොට මොකද මට ඒක තමයි හුඟක් වෙලාට වෙලා තියෙන්නේ. ඇඳ නැතු ඇඳගත්තට පස්සේ අරමස්සර කෝට් එක ගලවන්න බෑනේ. මේක මේක ගලවන්න පුළුවන් කෝට් එකක් කියලා තීරුම් කරනකොට එයාට හිතෙන එක හතුරුකමක් කියලා වගේ. දැන් මේක වෙන්නේ Taman තුලින්මයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නැවතත් අර ප්‍රകൃති தත්තට යෑම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ මේකට හොඳ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. කායික සෞඛ්‍යකුත් අවශ්‍යයි. එහෙනම් මම මේ නැති බයි කට්ටියට භාවනා කරන්න එපයි කියන එක නෙවෙයි කියන්නේ. භාවනා කරන ගමන් නිතරම කායික සෞඛ්‍ය ගැන හිතා බලන්න. මේ භාවනාවට අනුග්‍රහය වෙනස හොඳ කාය ශක්තියක් අවශ්‍යයි. භාවනාවට අනුග්‍රහය වෙනස හොඳ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒව නැතුව මේ භාවනාවෙන් සතියෙන් විතරක් ඔක්කොම කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියට යනකොට තමන් තමන්ට මේ මගේ වචනෙන් මම කියන්නේ මේකට කොයි වෙලාවෙ රහතන් වහන්සේ නමක් වඩියෙත් දන්නේ නැහැ. ඒ නිසා කය පිරිසුදුව තියාගන්න. හිත පිරිසුදුව තියාගන්න. මේ යන වැඩේදී ආර්යයන් වහන්සේ නමක් වඩින්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක දේවාලේ කෝවිල ලස්සන තියාගෙන වගේ කය නිතරම පිරිසුදුව තියාගෙන. හිත නිතරම පිරිසුදු තියාගෙන ඒකට ක්‍රම බුදුහාමර කියලා දීලා තියෙනවා. බේසජ්ජක්කන්දයක් කියලා දීලා තියෙනවා. මෛත්‍රී කරුණා ආදී අනුන්ට උදව් කිරීම ක්‍රම කියලා දීලා තියෙනවා. ඒව නැතුව මේ අතක් පිට අතක් තියාන ඇද්දක වහන භාවනා කිරීමෙන් පමණක් යන්න බෑ. ඒකට සුදුසු සාමාන්‍ය බුද්ධිය ඒ අනුග්‍රහ ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් සමූහයක් ඉන්නකොට ඒක වාසියක් තියෙනවා. කල්‍යාණ මිත්‍රෙක් කම්බෙලා අහන්න පුළුවන් කොහොමද කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක තමයි බුදුසසුනන්ච මේ සාසනයක් ඇති කරනවායි කියලා දීලා තියෙන්නේ. නිසා භාවනාව හරියනවා නම් තමන්ට තේරෙනවා නම් සතිය පිහිටියයි කියලා කරුණා කරලා කය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. රූප ලාවන්‍ය නෙවෙයි මම මේ කියන්නේ. කය සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. සෞඛ්‍ය වැඩෙන බව තේරෙන්න ඕනේ Tamanට. ඒ දෙක එකට යන්නේ. ඉතින් ඒක නිසා එවැනි කෙනෙක් ඒ Tamanගේ කයට බොහොම ප්‍රවේශමෙන් සලකනවා. අනවශ්‍ය ලෙඩ කරගන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ, පටලවා ගන්නෑ. මොකද ඒක අනුග්‍රහයක් අවශ්‍යයි. එහෙම නැතුව මේ ඊගාව ආනුපුබ්බ විහාරයට යන්න බෑ. අපි ඊගාවෙකට නුසුදුස්සෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉදිරියට යන්න යන්න තමන්ම තමන්ට ගෞරවය වැඩි කර ගන්නවා. ඒකට කියන්නේ තමන් තමන් ඔසවා තැබීමක් කරනවා. මේක එක මට්ටම් වලට යන්න යන්න. ඉතින් අපි එතනින් අද දේශනා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අපි තවත් මේ ඔසවාගත තැනින් තවත් ඉදිරියට යන්න කොහොමද සාරිපුත්‍ර සාංශයේ ඉනිමක වැඳලා දෙන්නේ කියන එක සලකා බලමු. අද දවසේ ධර්මදේශනා මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා